අවසරයි ගරුපති අපේ ස්වාමීන් වහන්සේලා මේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද භාවනා වැඩමුළුවේ 11 වෙනි දවසේ ගත කරන්නේ අපි අද භාවනා සඳහා ධර්ම දේශනාව සඳහා ගත කරන ගන්න හදන 11 වෙනි දේශනාවට ඒ සිටම දෙනා ධර්ම දේශනාවට සූදානම් වෙලා tempත් වෙලා සාදුකාරයක් පවතුන තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ රූපේහි භික්ඛවේ අරූපා සන්තතරාති අයමේකානුපස්සනා අරූපේහි නිරෝධෝ සම්තතරාති අයමේ අයං ဒ ුතියානුපස්සනාති කල්පටි ස්වාමීන් වහන්සේලාගේ වාසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ ද්විතානුපස්සන සූත්‍රයේදී සර්වඥාන්සේ භාවනා කරන කෙනෙකුගේ ජීවිතේ නැත්නම් භ්‍රමචරි ජීවිතයේදී ඒ කෙනාගේ චරිත ලක්ෂණ හැටියට විවිධ ස්ථාන පෙන්ලා දෙනවා තමන්ගේ භාවනාවේදී අතපහුව වෙන්න පුළුවන් තැන් ඒක අතපහුව වුණොත් එතන හිර වෙන්න, අද වෙන්න, ගැට වැටෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒක හරියට දැනගෙන ගියොත් වාතපහුව වෙන්න දෙන්නේ නැතුව ඉදිරි ගමනක් එහෙම නැත්නම් අවසාන නිස්තාවට යන්න පුළුවන් තැන් ආශයක් තියෙනවා. ඒ අනුතරදායක ස්ථාන වගේ, සම්බුරු වලවල් කියන තැන් වගේ. ඉතින් සමහර ඒවා භවනා ජීවිතයට අදාළ ප්‍රායෝගික දේවල් සමහර දේවල් දාර්ශනික කරුණු ඉතින් කොයි එකෙමුත් ඒක සම්බන්ධ කරලා බලනකොට පේන්නේ සෑහෙන දුරට භාවනාවක් කරපු සෑහෙන අත්දැකීම් සහිත කෙනෙකුට ඒ තමයි මෙතෙක් ගිය ගමන් වලදී මේ අත්දැකීම් ලැබලා තියෙනවා නමුත් මේ මේ තැන් වලදී මම මෙන්න මේ මේ විදිහේ වැරදි නිගමනවලට ලක් කරලා තියෙනවා ඒ නැත්නම් වැරදි දෘෂ්ටි වල බහලා ඉඳලා තියෙනවා කියලා ඒ තීරුම් ගැනීමට ලොකු ඉඩක් මේ සූත්‍රයේ තියෙනවා. විශාල පරාශයක්, විශාල මාතෘකා රාශියක් මේක සම්බන්ධ කරනවා. අපි ඊයේ සාකච්ඡා කළේ අවධානයකින් අතට ගත්තොත් මේ මුළු භාවනා ජීවිතේම නැත්නම් අපේ ගමනම මේ ඉන්ජන කම්පන චංචලවල හරහා එහෙම නැත්නම් පිගැස්සීම් සලිත ලලිත ගති යන්නේ ගැස්සීම් සැලෙන ලැලෙන ගති කෙලස් නැත්නම් සංසාරේ බවත් tempat වෙන එහෙම නැත්නම් පස්සද්ධියටපත් වෙන තලතුණා වෙන ගති නිවනට බර බවක් ඒ නිසා යම්තාක් ඒ ඉංජිත කියලා මේක සඳහන් කරලා තියෙන්නේ මේ සැලෙන් දෙන්න ගතිය වලට ඒවා අඩු වේගන යෑම තමයි භාවනා ජීවන කියලා ගන්න කියන්නේ. ඉතින් ඒකෙන් අපි තේරුම් අරගන්නේ භාවනා ජීවිතයටපත් කීම පවා නැත්නම් ගිහිල්ලා අරණ්‍යක රුක මූල ශුන්‍යකාටලා වාඩි වීම පවා එහෙම නැත්නම් නැවතිල්ලේ සක්මන් කිරීම පවා අර විශාල සක්‍රීය ජීවිතයක එහෙම නැත්නම් අධිවේග ජීවිතයකට ලොකු අස්වැසිලක් වෙනවා. ඉතින් ඒකම කය වචන දෙකේ කියන කුංච අස්වැසිල්ල තවදුරටත් අතිරේක වශයෙන් ප්‍රයෝජන අරගෙන ඉස්සත් tempat කරගත්තොත් ඒ කෙනාට දෙවිලි තැවිලි අඩු එහෙම නැත්නම් කැඩුම් බිඳුම් අඩු සා සාමකාමී ජීවිතයකට යන්න පුළුවන්. ඒ නිසා අපි බුදුපරහන් නැතුව යම් විදියකට මේ කම්පන චංචල සැරෙන්ගෙන් ගති වැඩි කරන්න යම් ආකාරක ජීවන රටාවක් ගෙනියනවාද ඒකත් මේ බුදුජානක වංශයේ පෙන්වන ඉවගෙන් පුදුුවන් තරම් తాවකාලිකව පරිශන මට්ටමකෝ වෙන් වෙලා එයින් අනිත් පැත්ත ලැබෙන සාන්තිකර තත්වයක් දෙක තේරුම් ගත්තොත් කෙනෙකුට ඒත් අවස්ථාවක් තියෙනවා තමන්ගේ ජීවිතය තව සලකා බලන නැවත ආපසු හැරෙන්නේ. ඉතින් අද සර්වචාන්ස පෙන්වන්නේ මේ භාවනා ජීවිතයක් ගත කරන යනකොට සාමාන්‍යයෙන් සමතක වේදිනික බොම ලස්සන්ට විස්තර කරලා පෙන්වනවා කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ කියලා මේ ලෝක තුනක් පිළිබඳව. ඉතින් ඒකෙදී සර්වචාන්සේ සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙක් ඒ කාම ලෝකයේ තේරුම් අරගෙන ඒකෙන් කෙලින්ම නිවනට යනවට වැඩිය ඒ කාම ලෝකයට සාපේක්ෂ රූප ලෝකයකට ගිහිල්ලා ඒ රූප ලෝකේ පත්තල වීම කරහා අධියම් වීම කරහා tempat වීම කරහා තමයි මෙතෙක් ගත කර කාම ලෝකයක් දැන් මේ පත්‍ත්‍ච්ච රූප ලෝකයක් කියන මේ දෙකේ වෙනස තේරුම් අරගෙන ඒකේ ස්පාසු වෙලා තමයි රූප ලෝකයට සාපේක්ෂව තියෙන අරූප ලෝකයට ගමන් කිරීමක් සිද්ධ වෙන්නේ අරූප ලෝකයට ගමන් කරා ඒක තාමක්වත් නිවනක් විදියට සර්වඥාන්සේ සඳහන් කරන්නේ ඒ මොකද සර්වඥාන්සේ මේ ලෝකේ සපෙන්දතාඥාන ලබන්න කලිනුත් ඒ කාම ලෝක රූප ලෝක අරූප ලෝක ලෝකය හඳුනාගෙන තිබුණා තාම සුළු පිළිසක් කෙසේ නමුත් ඒක තිබුණා ඒක නිසායි ඒ සර්වඥාන්සේ අත්දවසේ පක්මගුල් උත්සවේ දාශන රූප ලෝකෙට රූප ධ්‍යාන වලට සමාදින්න පුළුවන් තත්ත්වයක් තිබුණා. ඊට පස්සේ සිද්ධාර්ථ තාපසව අවිදිද්දී අරූප ලෝකෝට උද්දකාරාම් පුත්‍ර ආලාර කාලාම් වගේ අතාවට ගියා. ඉතින් වැතර කියනවා නම් ඒ කාලේ තිබුණ විදිහට බොහොම ශ්‍රේෂ්ඨම නැත්නම් දැන් කාලේ බැලුවත් බොහොම ශ්‍රේෂ්ඨම මානසික අභ්‍යාස. මොකද ඉහාට යෑමක් තමයි සර්වචනාංශේ කිං සච්ච ගවේෂී කිං කුසල ගවේෂී කියලා කියුවේ. අන්න ඒකට යුත් කිරීමේදී සර්වඥාන්සේ සඳහන් කර තුනා මේ ඉතාම අමාරු දෙය තමයි අපි මේ කාම ලෝකයෙන් සමුගන්නේක. ඒක අමාරු වුණාටදී මරණදී කොහොමදත් යනවා. මේ ඉන්නකන් තමයි අපිට අමාරු. ඒක මොකද ඒව අල්ලබදාගෙන ගත කරන්න නිසා. මොකද ඉන්නකන් ඒ නිසා මරණය ගැන කතා නොකර ඉන්නවා. ආයෙ වෙලා ඉන්න නෝ කොහොමද මැරෙන්නේ. ඉතින් යම් කිසි කෙනෙක් ඒක කල්පනා කරලා ඉවරලා පරිශන මට්ටමකට හෝ తాවකාලිකව හෝ මේ කාම ලෝකෙන් අභිනිෂ්ක්‍මණයක් කරලා ඒ කටයුතු කරන්න බෑ. එයාට රූප ලෝකයේ පිළිබඳ අපේක්ෂාවක් නැතුව. මොකද කාම ලෝකයේ සමුගන්නේ කාම ලෝකයේ අතහරින රූප ලෝකයේ අල්ලගෙන. ඒ තමයි අතහැරීමක් තියෙනවා වගේම ඇල්ලීමකුත් තියෙනවා. ඉතින් ඇල්ලීම කෙලෙසයකට මෙතන ගන්නෑ. මොකද අතහරින කෙලෙස් කද්ද වැඩි නිසා අල්ලන දේ කෙලෙසයක් තමයි. ඉතින් මොකද ඒකේ ප්‍රයෝජන වටනාවක් තියෙනවා. ප්‍රායෝගිකයක් තියෙනවා. ඊට පස්සේ රූප ලෝකයේ ඉන්නකොට යාට දැන් සංසන්දනය කරලා බලන්න පුළුවන්. විවිධ කාම ලෝකයේත් එක බලනකොට දරත ගති, දැවිලි ගති, චවිලි ගති, අසහනකාරී ගති අඩුයි. නමුත් මේ රූපය අල්ල ගැනීම නිසා ඇතිවන කම්පන චංචල තියෙනවා. ඊට පස්සේ ඒක හොඳට ඉස්සලා ආස්වාදයක් වශයෙන් අත්දකින්න මේ රූප ලෝකේ ආදීනව වැටෙන කම්ම රූප ලෝකේ පශී කරන්න වෙනවා. සීටි කරන්න. පශීටි කර කර ඉන්නකොට ඉතින් ආයශරය බුදුහාරගේ මොන දිහා බලනවා ලොකු බීමක් පැන්නයි කියලා ඉදාහන්නේ නමුත් ආයසරයක් කාම ලෝකයේත් එක බලනකොට සංසන්දනාත්මකව දෙවිතරි අඩු වුණාට ඒකෙම ඉන්නකොට ඒකම එපා වෙන ගතියක් තියෙනවා. එතකොට සර්වචනාංශී අරූප ලෝකයක් ඒ වෙනුවට සාපේක්ෂව යෝජනා කරනවා කරලා බලනද ඒ අරූප ලෝකෙට ගියාම අරූප ලෝකේ අර රූප ලෝකේ තරම් දෙවිතරි නෑ. ඒ නිසා අරූප ලෝකේ සිත් පදිනවා. ඒ සිත් පදගෙන කාලයක් ඉන්නකොට නමුත් අරූප ලෝකේ එපා වීමක් වෙනවා. ඒ මොකද ඊටාම ඉඳුරන් ඊටාම සූක්ෂම වෙනවා. ඊටාම පුංචි දෙයක් ආවත් ඇහැට කුණක් වැටෙනවා වගේ. එහෙම නැත්නම් මොන බලන කණ්ණාඩියේ දූවිලික හැරෙනවා වගේ. ඒ පුංචි දේවල් ජීපන වෙලා පේන්න පටන් ගන්නවා. ඉතින්දි තමයි අන්නේ මට්ටමට ගියාට පස්සේ තමයි සර්වචන් වහන්සේගේ නිවනක් නැත්නම් ලෝකෝත්තර තත්ත්වයකට යන්න පුළුවන් වෙන්නේ මොකද ආරෝප ලෝකෙත් ලාභික තත්ත්වයක් නිසා. අන්නේ දේ කරද්දී අවචනස පෙන්වන ඒ වගේ සාර්ථක මට්ටමට භාවනා ජීවිතේ පදම් කරගත්ත නිතිපතා භාවනා කරන කෙනෙකුට රූපේ භික්කවේ අරූපං සන්තතරාති රූපයත් එක්ක බලනකොට මහයි අරූප ලෝකයේ සාන්ති කරගතිය වැඩි. අදිට වැඩිය සාන්තයි. අත වැඩිය කම්පන චංචල අඩුයි. අත වැඩිය වර්ෂාදිය වැඩි. සුවේ සේවේ වැඩි. කියලා ඒකානුපස්සනාවක් මේ ලෝකේ කියනවා. ඒක භාවනා ලෝකෙට ගියාට විතරයි අත්දැක ගන්න පුළුවන්. ඉතින් ඒත් භාවනා ලෝකෙට ගිහලා මොකක් සාර්ථක වෙච්ච කෙනෙකුට විතරයි. ඊට පස්සේ සර්වචන් සඳහන් කර දෙනවා ඒ පළවෙනි ශාන්තිකර සත්‍යය දැනගත්තට පස්සේ අරූපෙහි නිරෝධෝ සන්තතරාති. අරූප ලෝකිනට වැඩිය නිරුද්ධ වීම නිවන් දැකීම ලෝකෝත්තර වීම ඊට වැඩිය සාන්තතරයි. ඊට වැඩිය බොහොමත්ම සුවයලවන සුළුයි. ඒක අපේ නිවන ගැන කතා කරන කියන්නේ සාන්ත වූ ප්‍රණීත වූ නිවනක් කියන. මේ විදිහට මේකේ අනුපස්සනා දෙකක් තියෙනවා කියලා කියන්නේ මේවා ඉතාමත්ම සියුම් එහෙම නැතුව මේ කාම ලෝකේ ඉන්න කෙනෙකුට ඒක ගැන හිතාමතා ගන්න අමාරුයි මුළු ධර්ම වශයෙන් හෝ අත්දැකීම් වශයෙන්. නමුත් පැත්තකින් අද අපි ඉන්න තත්ත්ව දිහා බලනකොට Uh, මේ කියන්නේ Newtonian physics and Einstein physics. අයි නිව්ටන් විද්‍යාඥ හොයාගත්තේ රූප ධර්ම ගුරුත්වාකර්ෂණයට යටත් වෙන ඒකට නියත ස්කන්ධයක් ඇති uh, වේගයක් ඇති දේක ක්‍රියාකාරකත්ව බලනකොට කරුතික ලෝකයේ මේ අනෙකුත් ඒවා දන්නේ නැති කච්චයත් එක්ක යා ලෝකේ ඉන්න ප්‍රධානම විද්‍යාඥයා බවට පත් වෙනවා. ඉතින් සතවස ගානක් මානවයට හිත සකස් කරලා දුන්නා. ඒ වෙලාවේ කවුරක්වත් හිතුවේ නෑ එයාට ඉහළින් යන්න පුළුවන් තත්ත්වයක් තියෙයි කියලා. මොකද රූප ලෝකේ කිරුල පළඳගෙන හිටියේ බොහෝම කාලයක් ඒ පළඳගෙන ඉන්න වගේ දැනනත් එහෙමක් තියෙනවා. දැනන උනත් ඔය අජට අවකාශ ගමන් වලදී ඔකෝම පාවිච්චි කරන්නේ ඒ අයිසක් නිව්ටන් නියම තමයි. ඒක එතකොට අණු පරමාණු කලාප වගේ දේවල් වලට විතරයි අදාළ. නමුත් ඒ ඒ ඒ විද්‍යාවෙම තියෙන එක අංශයක් තමයි මේ කතා කරන මේ ඒකකය අණුව හෝ පරමාණුව හෝ මූලිකම දේද නැත්නම් එකක් කරන්න පුළුවන් කියලා. ඒ නිව්ටන් නීතියෙන්ම තමයි ඒකත් මේ විකල්ප සාධකයක් හඳුන්වන්නේ. ඊපස්සේ කඩලා බැලුවට පස්සේ තවත් කුංචි කොටසක් ගන්න පුළුවන්. ඒ ටිකක් දුරට යනකම් ඒ නිව්ටන් විද්‍යාඥයාගේ නීති ගැලපෙන නමුත් ඒ කොටසුත් කඩලා බලුවට පස්සේ ඒක ඊට පස්සේ ආරෝපී තත්ත්වයකට ඒවට ගුරුත්වාකර්ෂණ පෙන්වන්න බෑ. ඉඩක් පාලක් අරක් පෙන්වන්න බෑ. ඒවා ශක්ති භාග විතරයිපත් වෙන්නේ. ඒකට ඒ ශක්ති වලට අර නිව්ටන් නීති බලපාන්නේ නැහැ. නිව්ටන්ගේ න්‍යාය තුනක් තියෙනවා. ඒ තුනම බලපාන්නේ ශක්ති භාගට. දේවල් භාගට පත් වුණාට පස්සේ රූප භාගට පත් වුණාට පස්සේ නමුත් මේ රූප ඕන වෙලාවක අරූපයක් පාටපත් වෙන්න පුළුවන්. අරූපයක් ඕන වෙලාවක රූපයක් පාටපත් වෙන්න පුළුවන් කියන එක දැනගත්තට පස්සේ රූපයට බලපාන්නේ නැති නැත්නම් රූපේ ඉක්මවා ගිය අරූපයට පමණක් බලපාන න්‍යාය රාශියක් ඉදිරියට තියෙනවා. ඒකට මනුස්ස මනස විශාල මේ පළල්වීමක් වුණා. අපෝ නිව්ටන් බලනකොට දැන් මේ මොන්ටිසෝරි පන්තිය, අයින්ස්ටයින් ඇවිල්ලා ඉහළ පන්තියනේ කියලා බොහෝම උසස් තත්යකට එන්න පටන් ගත්තා. නමුත් ඒකෙන් අර තිබුණු භෞතික විද්‍යාව පිළිබඳ මූලික સિદ્ધාන්ත සියල්ලම කඩලා ගියා. අක්කත් නඩත්තු කරන්න බෑ දැන්. ඔක්කොම දන්නවා. ඉගෙනුවාට කටයුතු කරන ගියාට මේක ආංශික දැනුමක් විතරයි. ඔය නිව්ටන් ෆිසික්ස් වල තියෙන්නේ. ඒත් අයින්ස්ටයින් ඊට ගොඩක් එහා පැත්තට ගියා. ගියාට පස්සේ දැන් මොනම විදියකින්වත් භෞතික විද්‍යාව කියන විෂය කොටු කරන්න බෑ. ගොනු කරන්න බෑ. මේකයි භෞතික විද්‍යාව කියලා අල්ලන්න බෑ. ඒක රසායන විද්‍යාවත් එක්කත් හද වුණා. අනිකොත් ජීව විද්‍යාව එක්කත් හදවුණා හදුනට පස්සේ අර විද්‍යාව කියන වචනේ දැන් গুপ্ত ධර්මත් එක්ක ආදවුණා. ඒ වුණාට පස්සේ විද්‍යාව කියන වචනේ අර්ථකථනේ ද්‍රව්‍ය කියන එකේ අර්ථකථනේ ඒ ඔක්කොම බොඳ වෙන්න පටන් ගත්තට පස්සේ දැන් දෙපාර්තමේන්තු වෙන් කරගෙන ප්‍රොෆෙසර්ස්ලා කියලා වෙන් කරන විෂය වශයෙන් වෙන් කරගෙන යන්න බෑ. දැන් විද්‍යාව ඒ গুপ্ত ධර්මත් එක්ක අතිනත අරගෙන අලුත් පැත්තකට යන්න පටන් ගන්නවා. ඉතින් මේක තමයි සර්වඥාන්තය සඳහන් කරන්නේ මේ ද්‍රව්‍ය වශයෙන් අපිට තියෙනවා අත්දැකීම. ඒ ද්‍රව්‍යෙම අද්‍රව්‍ය පැත්තෙන් තව අත්දැකීමක් තියෙනවා. අන්නේ තැන් වලින් තැන් වලට මාරු වෙනකොට අපිට අලුතෙන් නිවන් දැක්කා වගේ පහත් වුණා වගේ විශාල සතුට ඇති වෙනවා. ඒ හැම එකකදීම අපේ අමල දාස්ලා අපිට කියපු දෙයක් අපිට තේරෙනවා. අපි ඉස්කෝලේ පත්‍රිකාවල නොකියපු දෙයක් අපිට තේරෙනවා. ඒක හොඳටම අත්දකින්න බවක් තේරෙනවා. ඒක කිසිම තැනක නිෂේධනය කරන්න බෑ, බොරු කරන්න බැරි බවක් තේරෙනවා. ඒතකොට එතන වැඩේ හරි කියලා. මාත් ඒක කාලයක් ඉන්නකොට තේරෙනවා. පහු පහුවෙකට මේකෙත් ඔය කියන ආශාරය දැවිලි දැවිලි නැතුවමත් නෙවෙයි අඩුයි. ඊට පස්සේ ඊගිහාට යන්න හදනකොට අරූපී ලෝකයක් හම්බ වෙන්න පුළුවන්. එතකොට නම් හිතෙනවා දැන් නම් දෙවියන් බ්‍රහ්මයන් ඔක්කොම ඉජු ඉජු කියලා අඬ ගන්න පුළුවන් ප්‍රමාණයටපත් වෙනවා. අපි මෙතෙක් කල් වැඩගෙන පුදු පූජා වට්ටි දීගෙන අඬාවෝ ගාගෙන දෙමින්දගෙන හිටපු දේවල් ඔක්කොම ලත් එක සම වෙන්න වෙල පටන් අරගත්තා පස්සේ කියනවා දැන් නම් යකෝට මැටි ඇහැන් ගියයි කියලා. අන්තිම කාලයක් යනකොට ඒකෙත් තේරුණා ඒකෙත් කෙලවරක් නැහැ කියලා. එතනදී අර ඉස්සල දැනෙන්නේ දෙකේදීම පැවැත්විය යුතු අනුපස්සනා දෙකක් සර්වඥන්ති මෙතනදී කතා කරනවා. ඒක නිසා අපිට දල වශයෙන් අපේ භාවනාවත් එක්ක බලනකොට කියන්න පුළුවන් අපි මේ කාම ලෝකය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා නැත්නම් කාම ලෝකයෙන් සබ ගැනීම සඳහා ඊට අපි රූප ධර්මයකට දානවා. ඒකන රූප කර්මස්ථාන කියනවා, කායන පස්සනාව කියනවා. ඉතින් මේ රූප කර්මස්ථාන දාලා අපි ඒකේ නිමස්න කරගත්තට පස්සේ අපි අපි කියනවා දැන් අරමුණ ටික වෙලා හිතේ තියාගෙන වශී කරගන්න පුළුවන්. නැත්නම් අරමුණේ ස්වභාවික ලක්ෂණ, අගති, ලක්ෂණ සතරන් ආකාර හොඳට අවබෝධ කරගන්න පුළුවන් කියලා. ඒ අවබෝධ කරගෙන කරගෙන කරගෙන යනකොට ඒ කාන්තේ මෙයාගේ හිත ඒ රූප ධර්ම විනිවිදිනකොට මේ හුදුවට බලබලා හිටපේක නොපෙනී යන්න පටන් ගන්නවා. නොදැනී යන්න පටන් ගන්නවා. හඳුනා ගන්න බැරි ඒ සංඥාවල් දිය වෙන්න පටන් ගන්නවා. ඒවත් එක්ක අපිට කුඹලෙක් පැටි ටිකක් අරගෙන රූප අඹන්නා වගේ, කලා අඹන්නා වගේ, මුත්‍ය අඹන්නා වගේ මේ රූප ධර්මත් එක්ක අඹන්න පුළුවන් තිබුණු ගතිය, අද ගසන්න පුළුවන් ගතිය අපෙන් ගිලිහෙන්න පටන් ගන්නවා. ඒ පරාශයෙන් අපි හඳුනන්නේ රූප ලෝකය කියලා. රූප කොටසට පේන වෙලාව, සියුම පේන වෙලාව, අතිසූක්ෂම පේන වෙලාව දක්වාම මේ රූපයන් දිහා අනුපස්සනා කරන දිනාට නබෝ කලකින් අවබෝධ කර ගන්න පුළුවන්. අවබෝධ කරනවා කියන එක බාධා වලින් විරහිතව බොහොම සාන්ත වෙන එකක් වෙන එක බොහෝවත්ම අභියෝගශීලී වැඩක්. මොකද එහෙම තුඩි වේගන යනකොට ආත්ම සංඥා බහුල, කය පිළිබඳ ආශාව වැඩි, ජීවිතය පිළිබඳ ආශාව වැඩි කෙනාටදී විවිධාකාර දුෂ්කරතා පාදයි. ඒ හැම එකක්ම දන් දෙදී ප්‍රතික්ෂේප කර කර අභිනිෂ්ක්‍මණය කර කර තමයි මේ රූපයගේ ඒ ශාන්ති තත්ත්වයට යන්න පුළුවන් වෙන්නේ. ඒ තාන්ති තත්ත්වයට ගියාට පස්සේ අපේ සම්ප්‍රදාන කෝල සමත භාවනාවෙන් ගත්තොත් පළවෙනි රූප ධ්‍යානෙ ඉඳලා හතරවෙනි රූප ධ්‍යානෙ දක්වා අපි කියන්නේ ප්‍රථම ප්‍රථම ධ්‍යානෙ, ද්විතිය ධ්‍යානෙ, තෘතිය ධ්‍යානෙ, චතුර්ථ ධ්‍යානෙ කියලා කියන්නේ. ඔය වෙලාවෙදි පුරාවටම සිද්ධ වෙන්නේ ඒ වගේ තියෙන රූපයන්ගේ තියෙන ගුරුසු ගතිය, අල්ලන්න පුළුවන් ගතිය, මනින්න පුළුවන් ගතිය, කිරන්න පුළුවන් ගතිය, සංඥා ගන්න පුළුවන් ගතිය, අරමුණු කරන්න පුළුවන් ගතිය නිමිති ගන්න පුළුවන් ගැතිය එnde end end end දී වෙන්න පටන් ගන්නවා. ඉතින් මේක බොහෝ විට යෝගාවචරය සුවිරුදාන නැත්තම් මේ භාවනා කැඩීමක් සතිය නැතිවීමක් සමාධිය නැතිවීමක් කියලා ඉසත බඳගෙන අඬනවා. සිද්ධ වෙන්න ආය කාන්තෙන් භවනාදී වුණා. ඊට පස්සේ ගිහලා යම් දවසක මේ රූප ධර්මයන්ගේ අත්දකින්න බැරි, හඳුනා ගන්න බැරි, විඳින්න බැරි, ඒක සකස් කරන්න බැරි තත්ත්වයටපත් වුණාට පස්සේ ඒ යෝගාවචරයට ඒකානුපස්සනාවක් තියෙනවා. මෙතෙක් කල්ලි අසුර කරපු ඒ රූපත් ඒ රූපයගේ අභාවය. මේ රූප තියෙනවා මේ රූප නැහැ. ආනේ දෙක අතරේදී ඒ යෝගාවචරය දැනගෙන හිටියොත් අපේ මේ කෙලෙසයි හැම වෙලාවෙම ඇතිපැත්තම යල්ලන්නේ. ඒ වෙනකොට අනන්තවත් නැති පැත්ත පේනවා. නමුත් හිත අනිවාර්යයෙන්ම උතුරු කට උතුරු අදිනවා වගේ මේ ඇතිපැත්ත අල්ලගෙන ඒකේ ගොඩාක් තොරන් ගන්න හදනවා. ගොඩක් කතන්දර ගොතන්න හදනවා. ගොඩාක් එකත් එක මේ යදී සදී පැහැදි ගත කරන්න බලනවා. ඒ සදී පැහැදි ගත කරන්න කරන්න කරන්න අරූපේ දක්වන තියෙන අවස්ථාව තමා විහිින්ම මගෙහිලා ගන්නවා. මොකා ගන්නවා. හැබැයි ඒක පේන්නේ ඥානයක් විදිහට මේ පේන පේන රූපවල මම අරක බැලුවා මේක බැලුවා මේක මෙහෙමයි මේක මෙහෙමයි කියලා ඒ ඒ රූප වල යන්න අරපු වලිගය අල්ලගෙන ඒ කරන ව්‍යාපාරය ඒ හුඟක් වෙලාවට සිද්ධ වෙන්නේ සම්ප්‍රදාන කුල බෞද්ධය හු වෙන තැන. උණ යන්න ඇරලා කැඩිච්ච වලිගය අල්ලගෙන අහුණයි කියලා ඒක කීකරු කරන්න හදනවා. එතකොට උණ ගිහිල්ලා. නමුත් මේක මේ සංස මේ පරිණාමයේදී ඇතිවෙච්ච කුණ කල්ලපහම වලි කඩලා දාලා දුන්නකේ උණගේ දක්ෂකමක් මිස ඕන අහුවෙලා නෙවෙයි තියෙන්නේ. උනට වෙච්ච පාඩුවක් නෙවෙයි පාඩුවක් තමයි නමුත් පණ බේර ගන්න තියෙන කමේ නිසා අර ගෙවෙන වලි කියන කින නැතිබෙන්නට මේ වෙලාව වගේ මේ වෙලාව රූප ධර්මාවේ ගෙවෙන රූප ධර්ම ටික ජීවෙන පහන කාලෝකේ වැඩි වෙන්න වගේ ඉතින් නලියන්න පටන් ගන්නවා. මේ නලියන්න පටන් ගන්නකොට මේ පූසා හරි මොකා හරි උන අල්ලපු සතා වලි කියලා විශාල ව්‍යාවෘත වෙන්නේ ඒ වගේ අපේ හිත ආගෙත් එකයි ඔය රූප ධර්මය අල්ලන්නේ තීන් කතන්දර කොටන පටන් ගන්නවා. එතකොට අනුපස්සනාවක් තිබුණ නැත්නම් නම් භාවනා මෙතෙන් ඇවිල්ලා තියෙනවා. ඔය ගෙවෙන්න හදන රූප ටික ඉරපායනකොට තරු නැති වෙගෙන යනවා වගේ ඔය තරුදියා බලන්න හිටියට ඒකාන්තම තාටකින් ඉරපායනවා. එතකොට කො නොපිළිමයක්. ඒක නිසා ඔය එන්න තියෙන ආලෝකය නැත්නම් අර අරූපේ දිහා බලන්න අනුපස්සනාවක්ම අවශ්‍යයි. බුදු බණක්ම අවශ්‍යයි. ඒ කෙනාටම එතෙන්දිම උණු උණු වේග තේරෙනවා. එතකොට මේ ඇත්තකට රණ්ඩුවක් කරන්න වෙනවා විඥානේ බොහෝ විට මේකට යන්න දෙන්නේ නැතුව අර නලියන හුණු වලකට අදින්න තියෙනවා. ඒ නිසා රූප ධර්ම අල්ලගෙන ආකතන්දර ගොතන. ඒ කොහොම මූල ධර්මයට අනුව තමයි යන්නේ. හැබැයි වෙන්නේ මොකද්ද? යෝගාවචරයට අර රූපෙට යන තියෙන අවස්ථාව මොහා කරනවා. දැනගෙන ගියොත් කවුරු හරි ඒක දැනගෙන ගියොත් ඊට හිතනවා බුදු කෙනෙක් නැති කාලෙක කියලා භාවනා කරත් ඇති වැඩන්නේ. මෙතෙන්ද යන්න පුළුවන්. මෙතන ගියාට පස්සේ අපි හැම වෙලාවෙම අල්ලන්නේ මේ දන්න කොටස නිසා කවදා හරි අරූපෙට ගියොත් ඊට තේරෙන පටන් අර ගන්නවා. මේ පට වියාපෝතේ ජීවායෝ කියන කොටසක්ම ඇසිරෙන්නේ අවකාශයේ බව. මොකද අවකාශය කවදාකවත් ගොදුරු අපිට දුරට ගෝචර වෙන්නේ නැහැ. අපි මේ පට ව්‍යාපෝ තේජෝ අල්ලගෙන ඒකට කතන්දර ගොතන්න හදනවා. ඒකට ඩෙන්ටිටි කාඩ් ඉෂු කරන්න හදනවා. ඒකට නම් මනක් දෙන්න හදනවා. ඒකේ දිග බල්ල මනින්න හදනවා. ඇත්තටම අපි එහෙම කළා තමයි ඒක අඳුනගත්තේ. නමුත් මේ අවස්ථාවේදී අපිට මේ අනුපස්සනාවේදී කියලා දෙන්නේ මේ මේක වැඩ කරන අවකාශය තියා බලන්න. අපි මේ මේ අපි ආපු ශාලාවේ පුරාවට හයිඩ්‍රජන් බැලුම් ටිකක් දැම්මොත් මේ පාට පාට කියන පාටයකදී ඉති බැලුම් මේ ශාලාව පුරාම එහාට මෙහාට දూరుන. ඉතින් මෙතෙන් දෙන ඔක්කොමලා බැලුම් දිහා බලනවා මිස කාටවත් අපට මේ බැලුම් වැඩ කරන්නේ අවකාශික බව. කවදාකවත්. උන් දවස් තුනක් විතර ගියාට පස්සේ බැලුම් වල උලක් බැලලා බිමට බැස්සයි කියන්නේ. ඒත් ඇවිල්ලා බිම බලලා බැලුම් දිහා බලනවා මිසක්කා බිම බැලුම් මිසක උඩ බැලුම් නැහැ. ඊගොම වැඩ කරන්නේත් අවකාශයේ තියෙන්නේත් අවකාශය කියලා ගෝචර වෙන්නෙම නැහැ. ආ මේ වෙලාවට බුදුහාමුදුරුවෝ කියුණොත් ශ්‍රද්ධාව පහළ වුණොත් අහුවන තේරුනොත් පැහැචිලා ගියොත් අර තේරෙන පටන් අරගනි මේ බැලුම් වලින් නියෝජනය වෙන්නේ මේ පොළවේ මේ ආලාවේ තියෙන පරිණාමේ පුච්චිත පුංචි ප්‍රතිශතයක්. ඒක විචිත්‍ර නිසා ඒක ගණන් කරන්න පුළුවන් නිසා අපි ඒ කල්ලන නටන්න ගියාට මේ වැඩ කරන අවකාශයේ පරිමාව ගෝචර නොවන බව බුදුන් නොවන බව බුදුහාමුදුර හොඳටම දන්නවා. ඒ නිසා කියන ඔබට අරූපයේ ඉඳලා රූපයට යනකොට රූපේ වඩා සාන්තයි. මොකද හේතුව රූපේ ගැට නැහැ. රූපේ විපරිණාමයක්. සමා වෙන්න අරූපේ විපරිණාමයක් නෑ. අරූපේ දුකක් නෑ. අරූපේ ආත්ම කියලා අල්ලන්න දෙයක් නෑ. ඒ නිසා අපි අර දුක තියෙන විපරිණාම කියලා කියන්නේ සිද්ධි බහුල ගතිය තියෙන ආත්මය කියලා පටලවා ගන්න හරි ගමන්නේ අර බැලුම් ටික උලන් බහව බැලුම් ටික අල්ලනවා වගේ. අර රූප දිහා කටයුතු කරන තාක්කල් ඒ කෙනාට වුණ අල්ල ගන්න හම්බෙන්නේ වලිග විතරයි හම්බෙන්නේ. අවදා හරි ඕම ගිහිල්ලා ගිහිල්ලා අපි අරූපي අල්ලගත්තයි කියලා හිතුම් හිතුවට කියනවා අට ව්‍යාපෝ තේජෝ වායෝ හරහ අවකාශයේ තේරෙනවා. ඉතින් රූප ධර්ම කියන එක ආස්තික පැත්ත තමයි කට ව්‍යාපෝ තේජෝ වායෝ කියන්නේ. ඒක නාස්තික පැත්ත තමයි අවකාශය කියලා කියන්නේ. ඒ නිසා දුජානන්සේ ජරාවලහම් ගන් කිව්වේ ච ධාතු රෝයම් පුරුෂෝ පවුලේ මේ මිනිස්සෙක් කියලා කියන්නේ පුරුෂයෙක් කියලා කියන්නේ මේ ධාතු අය මොනද පට වියාපෝතේජෝ වායෝ අවකාශ විඥාන. නමුත් විඥානය පණ දින තාක්කල් විඥානය වැඩ කරන තාක්කල් එයා දන්න දහංගට තේරම දාලා අපි අර පට වියාපෝතේජෝට බඳිනවා මිස අවකාශය පැත්තට යන්න දෙන්නේ නැහැ මොකද අවකාශයේ විඥාණයට ලැබුම් කොලක් නැහැ. විඥාණයට බැස ගන්න තරක් නැහැ. ඒ නිසා යා පුළුවන් තරම් මේ දෙක දැක්කත් ගුඩල්ල සෙතමනට අදිනවා වගේ අඳුරට අදින්නවා වගේ අර රූපෙටම තමයි අදින්නේ. මේක තමයි මේ රූප ලෝකේ භෞතික ලෝකේ අපි අද ගිහිලා ඉන්නේ අමු අන්ධකාරයක. අපිට කවදාකවත් ඒකේ පරිබාහිර දෙයක් දැක ගන්න බැරිකම නෙවෙයි තියෙන්නේ දැක්කට අපේ හිත දැක්කට අපේ ඉඳුරන් කවදාකවත් අඳුරගන්නේ අඳුරගත්තත් නාස්තිකයි කියන එක. අඳුරගත්තත් ඒක උච්ඡේදවාදී කියලා කියනවා. විනාශකාරී කියනවා. වසනන්නා දුන්න ගතිය කියලා කියනවා. කෙසේ නමුත් මේ විඥාණයයි මේ කටයුත්ත කරන්න කියලා දැනගත්ත දවසේ අවකාශය අඳුනගත්තට පස්සේ තේරෙනවා ඒක මා විශ්ින් කරන ලද්දේකුත් නෙවෙයි පිට කෙනෙක් විශ්ින් කරන ලද්දේකුත් නෙවෙයි විඥාණය එහෙම තමයි හේතුඵල ධර්මණින් මේක කරනවා නමුත් ඒකෙන් වෙන හානිය මිච්ඡා දිට්ඨිය ඒකෙන් වෙන සංසාර පුරාවට ඉපදෙමින් මැරෙමින් යන ගතියට මම මග වෙන්න ඕනේ විඥානයේ ආසනා නොගැනීමේ අකුසල නිසා අඳුනා නොගැනීමේ මෝඩකම නිසා හඳුනා නොගැනීමේ අවිද්‍යාව නිසා. එතකොට මේ පටවියාපෝතේජෝ හරහා අවකාශය දැක්කයි කියන එක සමත සුපස්ථාවනා කියන්නේ චතුත් අධ්‍යයනවල ආකාදානං ඡායතට ගියා වගේ. විපස්සනා භාවනා කරන කෙනාට අපිට ඒ වචන ටිකම තමයි ගන්න වෙන්නේ. කොයි වෙලාවක හරි භාවනා කරනවා පානසතිය පිළිම හැකලීම එහෙම නැත්නම් වෙනත් අරමුණකට ඉදිරියට පස්සේ හොඳටම තුනි වෙලා ගියාට පස්සේ ඒක පිළිබඳව විවිධාගයක පිළිබඳව අපි ව්‍යාපෘත වෙලා දඟලීම තමයි කෙරෙන දේ. ඒ තමයි අපේ හැබැයිය. ඒ තමයි මේ සිද්ධ වෙන දේ. නමුත් අපිට විඥානයක් අපිට විදර්ශනාවක් එහෙම නැත්නම් යෝනිසෝ මනසිකාරයක් ගඟට ඉහළට පීනන අදහසක් පහළ වෙලා මේ ඔක්කොම සිද්ධ වෙන පරිසරේ අවකාශය දැක ගන්න පුළුවන් වුණොත් එතකොට ඒක ආකාශය අනන්තයි. පටවියාපෝ තේජෝ වායෝ අන්තයි. ඒකට සීමාවක් තියෙන. සීමාව අවකාශය තමයි පරිච්ඡින්න වෙලා තියෙන්නේ. අර ධාතු ආපෝ ධාතු තේජෝ ධාතුනි ඒව ඒවවසේ බෙන් වෙන්නේ. අනිත් ධාතුත් එක්ක බෙන් වෙන්නේ. මේ අවකාශය ආරයන්ට මේ අවකාශයේ තියෙන ගියෝ විශාල ආධ්‍යාත්මයක් රූප ලෝකේ ඉඳලා අරූප ලෝකෙට ගියා වගේ ඒ වෙනත්නම් මේ ගුරුත්වාකර්ෂණ කියන ගැටල ගුරුත්වාකර්ෂණ නැත්නකට ගියා වගේ තමයි තේරෙන පටන් ගන්නවා මේ රූප වල තමයි කණ්ඩු සරුවලේ පෙන් කරච්චලේ ඔක්කොම තියෙන අරූප ලෝකේ මොනම රණ්ඩුවක්වත් නැහැ සීමාවක් නැහැ ඒ ජයග්‍රහණය නිතරම ජය කිසි කෙනෙක් ඒක රණ්ඩු කරන්න ඕන කමක් නැහැ රූප ලෝකේ නම් ජය ගන්න හැම වෙලාවෙම විරුද්ධ පක්ෂයක් තියෙනවා රහ බැල ගන්න ඕනේ, දක්ෂකම් පෙන්වන්න ඕනේ, උපයන්න ඕනේ. අද ඔබ ලෝකේ අනන්ත අප්‍රමාණ වශයෙන් තියෙන අපිට ඒක හඳුනන්න නිසා ඒ පළවෙනි අනුපස්සනාව තමයි රූපයත් එක්ක ගන්න. ආරෝපේ ඊට වඩා සාන්ති කරයි. මොකද හැප්පෙන්න දෙයක් නැහැ. කුණු වෙන දෙයක් නැහැ. දුක් වෙන දෙයක් නැහැ. ආත්මයෙන් ගන්න දෙයක් නැහැ. අපිට කොච්චර දුකට ආදරේද? කොච්චර කරදර වලට ආදරේද? කොච්චර මේ දේවල් වෙනස් වෙන එකට ආදරේද? කොච්චර ආත්මික ආදරද කියනවා අපිට පින්නවත් මේ දෙකට යන්න. ඊට පස්සේ ඒකේන ආකාශය නම් මෙහෙමයි. නමුත් ආකාශය යන්නේ නැත්නම් පිටිපස්සේ ඉඳලා වැඩ කරන මේ විඥානයේ මායාව නිසායි කියලා විඥානයේ තියෙන කටයුතු දැනගත්තට පස්සේ ආට පේනවා අවකාශය අල්ලනවත් වදාසියෝ ඊටත් වඩා දී යටින් ඉඳන ගෙනින වැඩක් තියෙනවනේ විඥානයේ කටයුතු දකින්න මේ ඇති දේ නැති දේ වෙන් කරලා ඇති දේට හිතාදිනවා. ඒකට ආකාසානං ඡායතන ඉඳලා මම මොකද කරන්න ඕන කියන එක නෙවෙයි දැනගන්න තියෙන්නේ. මෙන්න ඉන්න බැරි මොකද කියලා. ඒකට ඉන්න බෑ. මොකද මම ඊට කරන්න ඕනේ. මම අරක බලන්න ඕනේ. මේක බලන්න ඕනේ කියලා මේ කුලප්පුවක්, තක්කමුක්කුවක්, ආතතියක්, අසහනයක්, දැවිලිතකලිය ඇති කරන්නේ ඒ විඥානයේ හැටි. යාට ඕන කොතනකින් හරි රණ්ඩු සරුවලයක් ඇති කරගෙන සිද්ධියක් ඇති කරගෙන ඒකට තල්ලු කරන්න මේ සාන්ත බවට කැමතියි. ආනේ විඥාන දැනගත්තට පස්සේ අර තේරෙන පටන් අර ගන්නවා. ඒ කලබලයක් අවුලක් ඇති කරන්න විඥාණයට ප්‍රශ්නයක් අවශ්‍යම නැහැ. අට ඕන තැනක ඕනම ප්‍රශ්නයක් ඇති කරගන්න. ඒක නැත්තම් රූප නැත්තම් රූප සංඥා හිතට දාන්න පුළුවන්. ප්‍රශ්න නැගින අපිට හිතට රූප පෙන්වන්න පුළුවන්, ශබ්ද අසන්න පුළුවන්, ගඳ පෙන්වන්න පුළුවන්, රස පෙන්වන්න පුළුවන්. අපිට ඒක හිතා ගන්න බෑ මේ ඇත්තටම දකින්නවද හිත මේ මනසෙන් පේනවා. ඇත්තටම ඇහෙනවද නැත්තම් මනසට දැනෙනවා මේ හිතින් හිතාගත්තා. ඉතින් මේ දෙක අතර අපිට ඕන තරම් ගැටලු ඇති කර ගන්න පුළුවන්, ප්‍රශ්න ඇති කර ගන්න පුළුවන්, සැක ඇති කර ගන්න පුළුවන්. ඉතින් ඒ කටයුත්ත කරනකොට මේ විඥානයේ මායාව දැනගන්න එයාගේ නාඩගම කරද්දිම ඕනේ බලන්න. අපිට හිතන්න එපා කවදාකවත්. සියලුසියක් අවකාශයට ගිහිල්ලා විඥානයාගේ මැජික් එක බලන්න පුළුවන්. එයා මැජික් එක දිගටම පෙන්නනවා. අවකාශයේ පෙන්නද්දිම අවකාශයට හිත යන්න දෙන්නේ නැතුව මේ එක එක දේවල් මාවවා පෙන්නකොට මේ මැජික් එක යද්දිම ඒ විඥානයේ කියන මායා මායූපම ගතිය දැක්කත් පේන්න පටන් ගන්න බුදු කෙනෙක් නැතුව යෝගේ මෙච්චර ගැඹුරු භාවනාවක් නැතුව කවදානම් අපේ තර්ක මනසට මෙහෙම දෙයක් හිතෙයි. ඉතින් එහෙම කෙනකොට මොකද්ද සරණ? මොකද්ද පිහිට? ඉගෙන අඬා හෝ ගහගෙන අපායට ඇදගෙන වැටලා ඔඩුව පල්ලෙහාට යන රක්ක දෙක උඩට තියාන එලපල්ලකින් ඇදට වටනවා වගේ වැටිලා අයියෝ අයියෝ ඇයි මම මෙච්චර වරදක් කරපු නැති කෙනාට මට මේ වුණේ කියලා කෑ ගැහුවා. නැත්නම් මේ මනුස්ස ලෝකයට ඇවිල්ලා එක එක විකාර කරගෙන එක්කොලෙද වෙලා එක්කෝ මානසික අසහන වෙලා එහෙම නැත්නම් විෂන වලටපත් වෙලා හඬනකොට යා සාධාරණ වැඩම ඇයි අනේ මම මෙච්චර දේවල් කරද්දී මට මෙහෙම මේ කරදර වෙන්නේ කියලා. ඒ කොච්චර જાති අපි සාධාරණ ලෝකෙ ඉෂ්ට කරත් විඥානය කියන එක මායාකාරව එකකටවත් අවකන්දන එකක් නෙවෙයි. අපි කන්නේ, අපි බොන්නේ, අපි නිදාගන්නේ, අපි අවදි වෙන්නේ කොයි වෙලාවෙත් ওই විඥානය සාර්ථක සාර්ථක කරගන්න. මගේ හිතවත් අදුවානේ හදාගන්න. නමුත් මගේ හිත මට අහේනියක් හදනවා. හිත තියෙන්නෙම මේ මට සුභසිද්ධිය සකන්න නෙවෙයි. එයාගේ පැවැත්ම හදාගන්න මම දාශයක් කරගෙන තියෙනවා. ඒ දාශභාවය හොඳට තියෙනවා සාන්ත දෙතියෙදී ගොරෝසු දෙක හිතාගෙන. ඒ බව හොඳටම දන්න මිනිහා තමයි মালටි බිලියන් බිස්නස් කාර්යය. බව හොඳටම දන්න මිනිහා තමයි ඔය වෙළඳ ප්‍රචාර කරන මිනිහා. ඒ බව හොඳටම දන්න මිනිහා තමයි IT ටෙක්නොලොජි කාර්යය. එයා කොහොම හරි ඔක ඩිවිෂන් හදලා පුපුරන්න හදලා සිද්ධි බහුල කරලා මිනිහා මෙතෙන්ට අරගත්තට පස්සේ ඒක මේ මීහරක ආසනවත් දාන ආසනෙන් ගසවට ඇදලා ගියා වගේ රූප ලෝකෙමයි දිගටම යනවා. කට්ටියට අභියෝග කරනවා භෞතික ධර්ම අදහන කට්ටිය අභියෝග කරනවා පුළුවන් නම් පෙන්වන්නේ කියලා මේ අරූපේ එහෙම නැත්නම් මේ නිර්ාමිෂේ ඇත්තම කියනකොට කාලා තියෙන කැමනේ හැටියට ඒ වගේ අමන තක తీරු මරි මෝඩේ කවියෝග කරත් කාටවත් එක පෙන්නලා දෙන්නේ නැත්නම් එකක් ඔක පෙන්න ඔක දකින්න මිනිහා කවුරුත් එක්ක රණ්ඩු කරන්න කියලා ගහපා දෙන්න යන්නෙත් නැහැ. ඒ නිසා පිස්සන් අතර අර මංසා පිස්සෙක් වශයෙන් කටයුතු කරනවා. ඒ මාස කියන පුළුවන් නම් පෙන්නපන් අවකාශය. පුළුවන් නම් පෙන්නපන් නිර්ාමිෂ සුඛය. පුළුවන් නම් පෙන්නපන් ඔය গুপ্ত දේවල්. කියලා අභියෝග කරනවා ඒකට කියනවා භෞත භෞතිකවාදීන් කියලා. ඒකේ බුදුරජාණන් ඉන්න කාලේ සත්‍යාස්ත්‍රෝණිය එක්කෙනෙක් අනේ භෞතිකවාදීනේ රටේ කිසිම බයලජ්ජාවක් නැහැ හොඳ නරකක් නැහැ කළ දේ විපාක ලැබෙනවා කියන කතාවක් නැහැ ඉතින් ඒගොල්ලෝ රජ කරනවා ඒ කොච්චර රජ කරනවද කියන මට්ටමටම අපේ හිතත් භාවනාවේදී රූප ධර්මකට අදින ඇදිල්ලෙන් හිතා ගන්න පුළුවන් මේ අවකාශය දැක් ගන්න ඕ ඊට පස්සේ ඉන විඥානයගේ කියන මේ දෙකට බෙදලා ආස්තික පැත්තට තියෙන පැත්තට අදින ගතිය දැනගත්තට පස්සේ උගෝදෙනෙක් හිතනවා විඥානයේ තේරුම් ගන්න එන සීල රූප ධර්ම නැති කරන්න වෙයි කියලා සියලු රූප ධර්ම නැති කරුණු කද්දාක විඥානය අල්ලන්න බෑ විඥානය මේ ඇති නැති දෙකෙන් ඇත්තට අදින ගතිය ලේ පිට අල්ලන්න ඕනේ ඒක කෙරෙද්දිම අල්ලන්න ඕනේ ඒක තමයි පුත්‍රජානනාසික කියන ඒ එකම ක්‍රමයක් එච්චරයි පුත්‍රජානනාස ඒකට තමයි අපි අඬ ගන්න යන්නේ මේ ඔක්කොම තියෙදි හිතෙන් රූප හදලා බලන්නේ නැත්නම් රූප දිහාට හිත අන්න එහෙම රූප ත්‍රිුණා අවකාශය තිබුණා ආමිෂය තිබුණා නිරාමිෂේ තිබුණා ඔය දෙකට සැලෙන්නේ නැති ගතිය දෙක ගැටලා ඇවිස්සෙන්නේ නැති ගතිය ඒකගෙන තාදී ගුණය කියලා ශප තිබුණත් දුක තිබුණත් නොසැලෙන ගතිය යසස තිබුණත් අයස තිබුණත් නොසැලෙන ගතිය වේදනාව තිබුණත් දුක වේදනාවට දුක වේදනාවට නොසැලෙන ගතිය ආදිවාසී දිහා බලාගෙන ඉන්න ගියාම විඥාණයට මේ ගැටේ ගහගන්න බෑ. ගොඩනෙක් හිතන්නේ මේ විඥාණය මේක තේරු ගන්න සැපේම ඉන්න ඕනේ. සුඛ වේදනාවේ ඉන්න ඕනේ. යසසෙම ඉන්න ඕනේ. ඒ කියන්නේ ඒකාන්තයෙන්ම මේ බුදුහාමරගේ දෙන මේ ද්වේතාවය පිළිබඳ හැඟීමක් නැතුව, සාපේක්ෂතාවය පිළිබඳ හැඟීමක් නැතුව, අන්‍යෝන්‍ය ප්‍රත්‍ය පිළිබඳ හැඟීමක් නැතුව හේතුඵලවාදී පිළිබඳ හැඟීමක් ඇතිවට සුද්ධ ඒවට කියන කේවල தත්ත්වය. කේවල தත්ත්ව අපේක්ෂා කරන්න බලන්න. කේවල தත්ත්ව කොහොමනක්වත් ඥානයක් වෙන්නේ නැහැ. ඒක අන්ධකාර ලෝකයක්. ඒක තනි ක්‍රම ඥාන විභාගීය තියදී නැසා ගැනීම. දක්ෂකම තියෙන යෝගාචරයට බරපතල தත්ත්වය අඩු කරලා මේක දිහා බලන්න. හරියට කියනවා බරපතල රෝගයක් තියෙන කෙනෙකුට රෝගී කොච්චර බරපතල වුණත් එයා කැමැති වුණත් ඔපරේෂන් එකක් කරන්න ඕනේ කියලා සිහිනති කරන්නේ නැතුව බෑනේ කරන්න වැඩි. රෝගියාටත් අවශ්‍යයි, දොස්තරටත් අවශ්‍යයි. ඔපරේෂන් එකක් තෝරන නිරාසං කරලත් තියෙනවා. ඒක සිහිනති කරන්නේ නැතුව බෑ. අපි කිව්වොත් නේද මරලා ඉවරලා ඔපරේෂන් එකක් කරන්නේ. හරිම ලේසිනේ සිහිනති කරනවත් වැඩි ලේසියි. ඒක නිවේද වෙන්නේ. ඒක නිසා කේවල සත්‍යකේ ඔපරේෂන් කළ වැඩක් නෑ මරලා. එදාගේ දඟලන தත්ත්වය අඩු කරන්න ඕනේ. අඩු කරලා මලමිණියක් වගේ ලේද හදාගන්න හැබැයි හෘද වස්තු වැඩ කරනවා ස්නායු වැඩ කරනවා අනිකුත් පරිවෘත්තිය කියා වැඩ කරද්දී ඒවට හානි නොකරන ඔපරේෂන් එක විතරක් කරන්න නම් මෙදාගේ සචේතනික ක්‍රියා සවිඥානික ක්‍රියා ඔක්කොම නතර කරලා හැබැයි අවිඥානේ අචේතනික වැඩටි හොඳට සක්‍රිය වෙන නිසා ඒක හાર્ට් ෆේලියර් එකක් තියෙනවා ඔපරේෂන් එක ගන්නෙත් නැහැ ගැටකේ ප්‍රශ්නයක් තියෙනවා ගන්න මොකද මේ වෙලාවේදී වේදයක් ආවොත් එimhe අචේතනිකව යන වැඩක්. ඒ ඔපරේෂන් එක අසාර්ථක වෙන නිසා හොඳටම බලනවා ඔපරේෂන් කරන්න ඉස්සෙල්ලා හට්ට කොන්දර වැඩ කරන්න ඕනේ, පල්සස් හොඳට වැඩ කරන්න ඕනේ, බ්ලඩ් ප්‍රෙෂර් එක ගන්න තියෙනවා. මොකද අචේතනික වැඩ 100 100ක්ම යනවා. එතකොට දක්ෂ වෛද්‍යවරයා එයා දන්න මෙතනින් කැපුණොත් ස්නායුවක් කැපෙනවා, මෙතනින් කැපුවොත් දේනහරයක් කැපෙනවා. ඒවා මැරෙලා තියෙන ලාක ඔපරේෂන් කරන්න බෑ. අනන්‍ය වගේ යෝගාවචර ලෝකයේ හිතන්නේ වනේ ලෙඩා 100ට 100ක්ම නැත්නම් කෙලෙස් 100ට 100ක්ම අයින් වෙලා තියෙනවනේ සීලෙ සීලෙ 100ක්ම තියෙනවනේ සමාධිය 100ක්ම තියෙනවනේ ප්‍රඥාව 100ක්ම තියෙනවනේ කියන්නේ නොකරන වේදකමට ඔය කොඳුරු තෙල කඩ 7යි 7යි ඉන්නවා. මොකද පින්නා සර්වචන් වහන්සේ මේ කට්ටේ පැනනා වගේම ඒ විදිහට ආකාසානං චෛත්‍ය විඥානං චෛත්‍ය කියන එක තනක් හම්බුන යම් ප්‍රමාණයකට තියෙනවා දරන්න පුළුවන්. මුවින් නොබැනේ ඉන්න පුළුවන්. 100 100ක් කේවල සත්‍යකට යන්න බෑ. ආ නැතෙන ගියාම කියනවා යාට කිසිත් නැහැ. කිසි තියෙනවා. ආතතිය නැහැ. දේවල් ඇති නැති වෙනස තියෙනවා. ඒකෙන් දුක් ගන්නේ. දෙවිනි කරේ නෑ. අසහනේ නෑ. උගතන කිතන මේ අකින්චඤ්ඤ කියලා කියලා කියන්නේ කිසිම කෙලෙෂයක් නෑ, කිසිම රූපයක් නෑ, ඔක්කොම නැතර නෑ ඒක ඒවා තිබුණට ගාලා නැහැ. සිංහලෙන් කියන්නේ ගාලා නැහැ. ඒක තියෙනව ගණන් ගන්න. ඉතින් මේක උඹ කෙනෙකුට අඩු කුලේ තත්ත්වයක් වෙනවා අවතක්ෂේරු කරනවා. එන්නේ මේක මෙතෙන් යනවා හරනම් සියල්ලම නැතර වෙනවා. මතක තියාගන්න සියල්ල නැතර කියන්නේ ඥාන විභාගීය මරණයක් අත්තල් විදා මරලා ඔපරේට් කරන්න හදනවා. ඒක කොහොම යනවා? නමුත් වෛද්‍යවරයාට ප්‍රශ්නේ නැහැ. ඔපරේෂන් එක කරන්න යන්න පුළුවන්. ආන්නේ වගේ අපි ඉන්නනවා මේ ඔක්කොම දැවිලි තැවිලි මේ අසහනකාරී தত্ত্ব දුවාතරන් දරාගෙන ඉන්න ඒ තියේදී පස්සෙන් පස්සට පස්සෙන් පස්සට වැඩ කරගෙන ගියාම ඒ කිසිත් නෑ தત્ත්වය කියලා කියන්නේ අපිට මේ සංසාරේ මේ යෝග ජීවිතය යන්න පුළුවන් පරිදි. ඒක හිතන්න එපා සියල්ලේ අභාවය කියලා සබාවගෙන ලෙඩ මරලා නෙවෙයි තා. ලෙඩට කරලා තියෙනවා. ඔත් කරන්න පුළුවන් අඳුම මට්ටමට බස්සලා තිනවා සියලුම සචේතනික ක්‍රියා නැතර කරලා තිනවා අචේතනික වෙද යනවා ඉතින් එතෙන්දි මුතරස කියනවා ඒක හරි ලස්සනට එතෙන්දි කියනවා මෙන්න මේ ශේන දැන් මෙතන මොනවද කියනවනේ දැන් මෙතන තව කොච්ච දාන ගතියක් තියෙනවා ලියන ගතියක් තියෙනවා මේක මම නෙවෙයි කියාපන් මේක මගේ නෙවෙයි කියාපන් මේක මගේ ආත්මය නෙවෙයි කියාපන් කියලා මෙන්න මෙතනදී තමයි ඔය නිෂේධනය පටන් ගන්න. මෙතෙන් එනකම්ම මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය නෙවෙයි කියන්නේ බෑ මොකද තාම එතෙන් එනකම් මේ සංස්කාරය තියෙනවා. චේතනා තියෙනවා. එහෙම නැත්නම් අදිෂ්ඨාන තියෙනවා. මොනවාක්වත් නැති මට්ටමට එයි ආවත් දෙවිලි තැවිලි තියෙනවා. ආවත් අසහනේ තියෙනවා. ආවත් මානසික ආතතිය තියෙනවා. නමුත් ඒක දුරම දන්න මේක ස්වභාවයි. ජීවත් වෙන කයක් මීට වැඩි අඩුවෙන් ගෙනියන්න බෑ. ඒ නිසා මේක කිසිත් නැති තත්ත්වයක ඉන්නක වගේ තමයි කියලා ඒකට සතුටු වෙන්න කාරණාවක් කියනවා නම් ඒ ආනන්ද සප්පයි සූත්‍රයේ ඔතනදී තමයි ගීගියට ආරෙන්නේ. ඔබ තේරුණාට පස්සේ තමයි අරණිගත වෙන්නේ. දිනවකට තමයි ශූන්‍යකාරකත වෙන්නේ. ඊට පස්සේ තමයි ගහපොනට යන්නේ කියන්නේ එතෙන්දී අනකම් ජීව ඉඳගෙන හොඳටම වැඩේ කරන්න පුළුවන් කියන එක අනිවාර්යෙන් කියන්නේ. එතනත් ඉඳලා තවත් යන්න නැත්නම් මම දන්නේ මොකෙන් ගහන්න ඕනද කියලා. බූවලිය කතර ගන්නවා. කෙවිතක් අතර ගන්නවා තවත් මේ ජීදි තවත් අනානා කරන්න. සමාවෙන්න ඕනේ මේ කිව්වට. ඊට පස්සේ සර්වචන්ද දෙන්නා මෙතන ගියාට පස්සේ ඒක නදානවා නම් යම් ප්‍රමාණයක් කෙලස් තියෙනවා. නැත්නම් යම් ප්‍රමාණයක් රූප තියෙනවා. යම් ප්‍රමාණයක් කාමශේ තියෙනවා. යම් ප්‍රමාණයක් අසහනේ තියෙනවා. යම් දෙවිත ඇවිත් නමුත් මුවින් නොබෙන ඉන්න පුළුවන්. ඊට පස්සේ ආපෝදු කරනවා සංඥාව ටිකක් තිබුණත් කමන්නේ නැතිුණත් කමන්නේ. මේ தත්ත්වයට යනවා කියනකොට ආනන්ද ආනන්දෝ කියන්නේ ලහනවා. අවසරයි ස්වාමීන් වහන්සේ යම් කෙනෙක් එතෙන් ගියොත් ඒකාන්තයෙන් නිවනට යනවා. මේ තමයි ප්‍රශ්න කියන්නේ. මෙතෙන්ට යනකම්ම නිව සංඥා නා සංඥාතර ගියොත් ඒ කියන්නේ නිවනද කියන එකයි යන්නේ. කෙනෙක් යනවා කෙනෙක් යන්නේ. මෙතෙන්ට ගියාට පස්සේ කියලා 50 50. සිඳු ආනන්ද ආසේ ඒකාංශ කරන දන ගහලා වැඳලා කියනවා. ස්වාමීන් වහන්සේ කෙනෙක් යන්න කෙනෙක් නොයන්නත් හේතුව මොකක්ද? එතකොට බුදුසසුනාංශ සඳහන් කරලා තියෙනවා ඉතින්ද ගියාට පස්සේ යාට ඇති වෙන මේ විඥානයක් තියෙනවනේ මම මෙතෙක් කරගෙන ආපු මේ කාම ආසාවල් වල තියෙන ආසාව මම දැන් හොඳටම දැකලා තියෙනවා ඒ නිසා ඒ කාම ආසාවල් තිබිච්ච වලට තියෙන දැන් මේ වෙනකොට තියෙන තමන්ගේ නෑදෑයින් සහ වස්තු වල තියෙන ආසාවත් මෝඩකමක් බව දාන්න ඒ ඇති කරගත්ත ඥාණයෙන් තමයි ඉස්සරහට තවදුරටත් මට මේ ඥායෝ වේවා වස්තු වේවා කියලා ඒකක් නෙයි ඒ වගේම දැනට නෑ ඒකියට වස්තු ඉඳ දැනටත් ඒකෙන් නිදහස් වෙලක් ඉන්නේ මේ. අරන් එකට ඇවිල්ලා කොහේ හරි ඉන්නේ. ආන්න ඔය වගේ කරලා ඇති කරගන්න මේ විඥාණය පිළිබඳව අභිවදති අභිනන්දති අද්දෝසාය චිත්තති කියලා පුත්‍රජානසේ කෙලස් ලේස තුනක් වෙනවා. ඒ Tamanට ඇති වෙච්ච විඥාණය ඇති වෙච්ච විපස්සනාව මම මේක කලල්ලාගෙන කියද්දී මම සාර්ථකව ඇත්තටම මේ මට නෑ දැකිටක් ඉන්නවා බොහොම හොඳයි. මට වස්තුව තියෙන හොඳට කාලා වේලේ ඉන්න පුළුවන්. නමුත් මම දන්නවා මේක එක තුනක් මට වැඩක් නැහැ. මට එළිමේ සියල්ල අතාරින්න වෙනවා කියන හොඳටම දැකලා තියෙනවා. දැකලා විතරක් නෙවෙයි දැන් ඒක අතහැරලා තියෙනවා. ඒ වගේම දන්නවා මත්තර මේව ප්‍රාර්ථනා කරන තරම් තව తీරුක මොකුත් නැහැ කියලා. ඒකේ ලැබෙන සාන්තියක් කියන දේ නෙමෙයි පුංචි වැඩක් නෙවෙයි. නමුත් මෙන්න මේ ඇති කරගත්ත ඥානය අභිනන්දනය කරනවා. මේක මගේ කියලා. මේක මම කියලා. මේක මගේ ආත්මේ කරගන්න. දැන් අභිවදති මේක එක එකකට කියාපාන්නේ. මට මෙහෙම තියෙනවා මෙහෙම තියෙනවා. නැත්නම් අජ්ජෝසාය තිටති මේක තමයි මට දැග ගන්න පුළුවන් තැන, රිංග ගන්න පුළුවන් තැන, මගේ නිවහන කියලා මෙන්න මේ තුන තියෙන එක කරන් ඉවරට යනවා. තියෙන එක නෑ. උපකාරකයක බාර ගන්නවා. අන්‍යයක් අන්‍යයක් ගන්න කියා පාණ්ඩ යනවා. ඒක තමයි නිවිෂ්ණු බවට පත් කරගන්න. අභිනන්දති, අභිවාදේ, අජ්ජෝසාය තිටති. එහෙම කෙනා නිවරට යන්න බෑ. තේරුම් අරගන්න ඕනේ මේ ඇති කරගත්ත මෙච්චර අමාරු කරගත්ත මේ විඤ්ඤා මේ විදර්ශනාව ප්‍රේම කරන්නේ. ඒක මට විතරයි තියෙන්නේ අල්ලවගේ දෙත් නෑ අනික් අයට නෑ ඒකටත් බෑ. ඒ වෙනතම මම අයිතියක් කියනවා කියන්නේ මගේ නෑදෑයින්ද නෙවෙයි වස්තුව නෙමෙයි මේ විඤ්ඤාණයට කියලා ඕකයි චුවාසියම් කරගන්නත් බෑ. එන්නේ එවැනි ලේස තියෙන කරන්නේ යන්න බෑ. යම් කෙනෙක් ඒක දැනගෙන ඒ නාභි වදති නාජ්ජෝ සායතිත්‍ත්‍ති නාබිනන්ද. එයා දන්නවා මේකට උනත් මේ නිකාන්තයක් ඇති වෙනවා. තාමත් ගැඹුරු දේවල්නේ ඇත්තටම නිකාන්තයක් ඇති කරන තරම් වටිනවා. ඔහොත් ඒ නිකාන්තයයි ඉස්ත්‍යාව පුරුෂයෙක් අල්ලා ගන්න හදන පුරුෂයෙක් ඉස්ත්‍යාවක් අල්ලා ගන්න හදන කෑදරකමයි දෙකේම එකම කොක්ක එකම බරු එකම ඇද තබා ගැනීමක් ඒක නිසා හොඳටම අඩු කරලා අඩු කරලා ඇති වෙච්ච විපස්සනා ආවට පස්සේ මේක අභිනන්දනය කරන්න දෙයක් නෑ මේක බුදුන් දයිති දෙයක් මට අයිති දෙයක් නෙමෙයි මේ බුදුහාමුදුරන්ට අහලා ප්‍රතිපදාව කියන සමට හම්බුණා හේතුඵල ධර්මෙන් හම්බුණා මිස ඒක මගේ දෙයක් නෙවෙයි කියන්නේ එහෙම නැත්නම් එක එක කරන්න මේ වගේ මේ වටිනා දේවල් කියා පාන්න යනවා. ඌරන් විතර පිට මුතු දාන්න යන්නේ නැති කතාව. වටිනා කෙනෙක් ආවොත් දන්න කෙනෙක් ආවොත් ඒක කියන මිසක් ආ. අතරුවන් ගාන්ති ඔල්ල ලවුඩ් ස්පීකර් බඳගෙන එන්න අපිට උගන්වන්න රූප කර්මස්ථානිය අපි උගන්වන්න රූප භාවනාව රූප සමාධිය නැත්නම් ධ්‍යාන අපි උගන්වන අරූප සමාධිය කියාගෙන යන්න පටන් අරගත්තොත් නුඹ එහෙම තොග බිස්නස් වලට පොල් ගමේ පොලේ විකුණන දේවල් නෙවෙයි ඉතින් එනකොට ආරස්සා කරන්න දැනගන්න ඕනේ මේ ಗುಣ වඩන්න ඕනේ ජීවිත පරිදෝෂ කියලා වඩන්න ඕනේ මේ පුළුවන් තරමට අරස කරගන්නවා කියලා කියන්නේ කුම්මහිකවට නෙවෙයි කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවනම් ආනන්ද සෝංශගේ ඇහුවොත් එහෙම ඇයි සෝන්ට මෙතන ගාසේ නිවන්ද කියලා නෑ ආනන්ද ඕක නිවන නෙවෙයි ඇයි ස්වාමීන් වහන්සේ මේ එක්කෙනෙක් නිවන්ට අනේ කරනවා කියන්නේ ඒක ආනන්ද හඳුරෝ මේ ප්‍රශ්නෙට සුදුසුයි ඒතකොට කියන ඕක අල්ලනවා මේ මනුස්සයා ඒක මම කියා ගන්නවා මගේ කියා ගන්නවා කියා පානවා ඒකට රින්ගගෙන වැඩගෙන ජීවත් වෙන යට යන්න බෑ ඉතින් එතන අනුපස්සනාවක් තියෙනවා මේ ආකා රූප අරූපයටත් වඩා නිබ්බාණය නිවන තහර දැමීම කියලා එකක් තියෙනවා. පටිනිස්සග්ගය කියලා එකක් තියෙනවා. ඒක භාවනා කරාට එන්නේ නෑ. මෙතෙන්දී හරියටම දැනගෙන ගෙඩියක් නැට්ටෙන් කපලා අරිනා වගේ එතනින් ඒ ඒ අභිනන්දනය අභිවදනය අජෝස චිත්තනය දැන මෙතෙන් එනවා මෙහෙ කොක්ක එනවා ඉතින් මේක දැනගන්න ඕනේ කියලා කියන එක ඒ යෝගාවචරයට කොයි වෙලාවෙ කොතන වෙනවද කියලා කියන්නේ. ඇත්තටම කියනවා නම් එහෙම අභිවර්ධනයක් අභිවර්ධනයක් තිබීම දෝෂෙකුත් නෙවෙයි. මොකද ඒක ඒ තරම්ම ෂටයි. ඒ තරම්ම මායාවි. ඒ තරම්ම වංචනිකයි. බුදුහාමර ටෝච් එක ගහලා පෙන්නන නිසා මෙන්න මෙතෙන් මෙන්න මේ දෙයක් වෙන්න පුළුවන් කියන නිසා අපි මෙතෙක් මෙතෙන් දෙනකොට අපි කීප අවස්ථාවක මතක් කරගත්තා. ආන එක දකින්න නිසා එදාට තේරෙන බුදුහාමුදුර කියන්නේ කවුද? ඒ වුණත් අපි අන්තියක් අන්තියක් ගන්න බුදු පිළිම තියාගෙන වදින ගතියකුත් තියෙනවා. ඊට ලොකු වෙනසක් අවබෝධ කරනවා බුදු දඥාංශ මේක පෙන්නකොට ද්විතානුපස්සනා කියලා එකක් තියෙනවා. මෙන්න මෙතෙන් ගියාට පස්සේ උඹ හදාගත්ත උඹ වදාගත්ත උඹ තනාගත්ත මේ විපස්සනා අපට කොක්කක්. මේ සතිය ගැන කොමන කතාවද? ධර්ම ගැන කොමන කතාවද? මේ සියල්ලමත් අතාරින්න වෙනවා. ඒ අතාරින්නේ වැඩේ සිද්ධ කරගන්න. වෙන විදියට කරන වැඩේ සිද්ධ වීම සහ තැරීම එකයි. පොල් වෝල්ට් එක දානකොට දෙයටම කියartifactId පොල් අතෑරීම සහ බාරකින් යහපතට පැනීම කියන්නේ එකයි. ඊට කලින් පොල් එකක් අතහැරලත් බෑ. බාරක පයින්ද බාරක පයින්ද චිත්තක් වෙනකන් හරි පොල් එක අල්ලන්නේ හිටියොත් බාරකත් එක්ක වැටෙන්නේ පරාදේ. ඒක තමයි සර්වචන්සි කියන්නේ මේ නිවැරදි තියෙන අපූර්වත්ව ඒක ආටවත් හොරගම් කරන්න බෑ ඔයාලා කියලා. ඒ නිසා මේ අනුපස්සනාවත් ඉතාමත්ම වැදගත්. ඒක නිසා ඒක දන්නේ නැති නිසා බුදුජානකසේ සඳහන් කළා තියෙනවා මේ මිනිස්සයෝ මේ ඇතිපැත්ත අල්ලාගෙන මේ ආර්ථික විද්‍යාවක් අල්ලාගෙන මේ දේශපාලන විද්‍යාවක් අල්ලාගෙන මේ දුවන දිවිලි දිනනවා කියන්නේම පරාදයි. දැන් පෙරදුමක් කියන්නේ දිනුමක්වත් නෙවෙයි. ඉතින් යම් ප්‍රමාණයකට ආර්ථිකයක් හදාගන්න. ප්‍රමාණ දේශපාලන ශක්තියක් තියෙනවා. යම් ප්‍රමාණ සමාජ ශක්තියක් තියෙන කියලා බලනකොට ඕකට පහඳින්න එපා. මුළු ජීවිතේම ඕකට වැටි ගන්න අහිඳ දෙයක් නැහැ. බුද්ධෝත්පාද කාලයක් පොඩ්ඩක් ඉඳගෙන හැරලා බලපල්ලා කියලා කිව්වට කිව්වට තරම් ලේසිත් නැහැ. ඔය කිව්වට තේරුම් ගත්තට ඒ වැඩේ ලේසිත් නැහැ. ඒක නිසා එතනදී මේ මට්ටම් දෙකක අනුපස්සන දෙකක්. බුද්ධ ඥානසේ පෙන්නනවා. ඒක තේරුම් ගත්තට පස්සේ ඒ කතාව තේරුම් ගත්තට පස්සේ බුදුජානන්සේ තොවිලකමාරේ කරනා වගේ සාන්ති කර්මයක් කරනවා. අමාරුනේ තේරුම් ගන්න අමාරුයි තේරුම් ගත්තට පස්සේ තේරුම් ගන්න තේරුම් ගන්නට කැමැති කෙනාට අමාරු බව නිසා උන්වහන්සේ සාන්ති කර්මයක් කරනවා. ඊගා ඒක අනුපස්සනා කියන්නේ බික්කවේ සදේව කස්ස ලෝකස්ස සමාරකස්ස සත්සමන බ්‍රාහ්මණියා පජාය සදේව මනුස්සාය ඉදං සච්ඡන්ති උපනිච්ඡායතං තදමරියාණං ඒතා ඒතං මුසා යතා භූතං සම්මප්පඤ්ඤාය සුදිත්තං අයමේ කාණපසන ආයනේ මේ ලෝකයේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත දේව ප්‍රජාව සහිත ශ්‍රමණයන් සහිත මේ ලෝකයේ උත්ක්කණය යම ඇත්තයි කියනනම් ආර්යයන් වහන්සේට ඒක සුද්ධ බොරුවක්. වෙන කියන්න වචන නැහැ. අදේවකස ලෝකස සමහරකස සබ්‍රස් සබ්‍රහ්මස්ස සස්සමන බ්‍රාහ්මණියා පජාය. සදේව මනුස්සාය. ඉදන් සත්‍යන්ති මේ ලෝකයා යමක් සත්‍යයි කියලා අල්ලගෙන කියනවා. ආර්යනාමයේ සුද්ධම බොරුවක් හොඳටම දන්න බොරුවක්. ඒ වගේම කියනවා අදේව කත ලෝකස්ස සමාරකස්ස සස්සමන බ්‍රාහ්මණියා පජාය. සදේව මනුස්සාය ඉදන් මුසාති උපනිච්ඡායිතං අදමරියාණං ඒතං සච්ඡන්ති යථාභූතං සම්මප්පච්ඡාය සුද්ධං අයං ဒ ුතියානුපස්සන මේ ලෝකේ නෑ වැඩක් නෑ කියලා මේ කතා කරනවා නම් මේ පුතඥය ඒකමයි ආර්යයන් වහන්සේට සත්‍ය වේ. පුතඥය කියන ඔප්පු කරලා වෙන්න බෑ නිවනක් කියනවා. ඔප්පු කරලා වෙන්නවා අවකාශයක් තියෙනවා. ඔප්පු කරලා වෙන්න බෑ ওই තින গুপ্ত ධර්මයක් තියෙනවා නම් කියලා ඒගොල්ලෝ වාදපතනග පොළවේ ගහලා පෙන්නනවා තියෙනවා මෙච්චර මේ ලක්ෂ ගණන් මිනිස්සු මේ භෞතික විද්‍යාව පිටිපස්සේ ලාභ සත්කාර පිටිපස්සේ දුව එක එක ඇවිල්ලා වෙන්න බලලකෝ. උච්චර පඬිතරන් කියලා ඒකත් ඒ කියනවා මේක බොරුවක් කියලා. ඒක ඇත්තට ගත්තොත් අපි ලෝක ජනතාවගෙන් කතෝලික ජනතාව, මුස්ලිම් ජනතාව, Hindu ජනතාව, ශීක් ජනතාව, බෞද්ධ ජනතාව කියලා වැඩි හරියක් නිවන ප්‍රතික්ෂේප කරන්නේ බෞද්ධයෝ කියලායි මට හිතෙනවා. කතෝලික මිනිස්සුගේ සෑහෙන මේකට විශ්වාසයක් තියෙනවා. මුස්ලිම් මිනිස්සුගේ සෑහෙන විශ්වාසයක් තියෙනවා. මෙහෙම කම් බුද්ධ ධර්මයේ බෞද්ධයා විතර මේ නිවනට දැක දැක දැන දැන වසුරු හෙළනවා. මේකක් තියෙනවා නම් පෙන්න පයින් කියන જાතියක්. නැත්නම් ඒක තමයි බෞද්ධයා ගැන හොඳම නිර්වචනය. අපි ඉස්සර ඉති දන දන පව කරන එක බෞද්ධය කියන්නේ. මොකද අන්‍යයන් වලට පව පින්නේ නැහැ. බුද්ධහම විතර පව පින්නේ. ඒක තියෙද්දි දනන් පව කරන එක බෞද්ධය. අනික කටේ රහතන් වහන්සේලා. දැන් කියන්න පුළුවන් මේ අපි පෙන්වන්න දැන් ඔබට තියෙනවා පෙන්නපන්කෝ කොහොම කියලා මේක මේ මුසාවක් වගේ පෙන්වන්න හදනවා නම් ආර්යනාසලයකට බයින් පසල් කියන ඕනෝත්මයි නිවන කියන්නේ. දැන් පේනවනේ ලෝකයා මේක දිහා බලන්නේ නැති කියලා. ඉතින් යනවා බලනකොට අපි අර දවල් සාකච්ඡා කරා වගේ શબ્දයක කියන උම්මත්තකා කියන පදයට අර්ථකථනය තමයි කියන්නේ. පුතත්ජනය යම් කිසි දෙයක් සත්‍යයි කියලා කියනවනම් ආරේ ලෝකෙට ඒක මුසාවක්. ඒ කියන්නේ මේ බුද්ධ වචන බුදුආමරණ දෙකක් කියන්න ඕන කමක් නැහැ. මේ සූත්‍රය තෝරගත්තෙත් මමත් නෙවෙයි ඕනනම් කියලා බලන්න. ඒක යම් ප්‍රදක්ෂණයක් කියනවා නම් එහෙම එකක් නෑ කියලා. නැති බවට පෙන්වන්න පුරසාරම් දෙනවා නම් ඉතින් බුදුරජාණන් කියනවා ඒක ආර්ය ලෝකයේ සත්‍යයක් වෙනවා. ඒ නිසා මේ පළවෙනි පින්ම පැනලා පු탁තන භාවයෙන් ආර්ය භාවයට යනකොට ඉතින් ඔළුවේ හිටගත්ත කතියක් නෑ. පේන තියෙන අපි මෙතෙක් කල් අගයක් ආඩම්බරයක් දුන්නා නම් යම් දෙයකට ඒ හැම දෙයකින්ම අපිට හානියක් ඒ හැම එකකින් අපි නැවත නැවත සංසාරයට යමින් ඒ ධාතියක් ජරාවක් යාදියක් මරණයක් ඉල්ලන. ඒකල ජාව්‍යාදි මරණ එනකොට අඬාවෝ ගන්නවා ඇයි අද දෙයනේ මෙච්චර මේ මේම කරපො මට. කාටද කිව්වත් එහෙම කැන්සර් එකක් තියෙනවා. මාන්තික ජීවත් වෙන්නේ කියන ඒව තමයි මම මවුල යව මෙච්චර ලෝකේ ජනතාව කරන්නේ එහෙත් මගේ ඔළුවට උපාය මම මොකක්ද මේ කෝ මේ දෙයියන් එහෙම ගහන්න ඕනේ නැත්නම් මේ කර්මේ සහ කර්ම ඵලයට එන්න ගන්න ඕනේ මේ මට මේක මොකටද දාලා කියලා කවදාවත් පිළිගන්න ගන්නේ නැහැ හැබැයි ජීවිතය කියලා කියන්නේ කැන්සර් එකක් සහිත දෙයක් කියලා ඉතින් පිළියරගෙන ඉවරලා ජීවිතෝ නැති කිව්වොත් ඌ කියන්නේ ජීවිතේ නැතුව ගස්වල වලට කැන්සර් එන්නේ නැහැ කොලෙස්ටරෝල්ට බයද ඔව් හાર્ට් එකකට බයද ඔව් cancer වලට බයද? ඔව්. AIDS වලට බයද? ඔව්. තියෙන ලයිෆ් වල ජීවත් වෙනද? ඔව්. ආන්න ඕකට තමයි බෞද්ධයයි කියන්නේ. ඕකට තමයි පුතජනයි කියන්නේ. ඉතින් පුතජනශේක කපාන කපාන ඇවිල්ලා ඇවිල්ලා අන්තිමට කියනවා. ඒ නිසා භාවනා කරන යනකොට කෙනෙකුගේ හිතේ අනන්ත අප්‍රමාණ සැක පහළ වෙනවානේ මේක හරියද? මේක වැරදිද කියන වැරදි කියලා හිතනවා නම් ඔන්න භාවනා සිද්ධ වෙනවා. හරි කිව්වනම් අභිනන්දති අභිවර්ති අජ්ජෝසාය චිත්තති. එයා ඒක අභිනන්දනය කරන්න හදනවා. දැන දැන කියාවෙ දෙන්න පටන් අර ගන්නවා. ආ මේ මම ආවා සංඛාරපෙක් ගන්න. මම ඇවිල්ලා ඉන්නේ දැන් උදේ අපේ ඉන්නවා. මම ඉන්නේ ආවල් ධානය කියලා. අනේ අල්ලපු දෙයක් වෙන මනුස්සයෙක්ට ඉන්න දෙන්න. වෙනම අල්ලපු දෙයක් කරන භාවනා කරනවා. ඉතින් ගෙවල් වල මිනිස්සුන්ට පේනවා මේ මාසෙ හොඳටම වයර් මාන. එහෙම භාවනා නොකරන මිනිස්සු භාවනා කරන කෙනෙක් ලකම වඩා බය වෙනවා වෙන්නත් ඇතිනේ කියලා. භාවනා නොකරන කාට පේනවා මේක හොඳ එක ඇද කියලා. ඒ මොනවාකම නිසා නෙවෙයි. ළඟා වෙච්ච නැති නිසා නෙවෙයි. අභිවදති අභිනන්දති අජ්ජෝ සායිතිත්තු. ඒ දේ අභිනන්දනය කරන්න හදනවා. සම්මේ මම මෙතෙක් කල හම්බුනකොටදී මේක තමයි හොඳම දේ කියන ඒක අභිනන්ද. අභිවදති දකින දකින ඉක්නට කතා කරලා කියනවා. ඉදාසල අපිට පොඩි කාලේ කවි සංකේත කිව්වා ඒ මිනිස්සේ කවි කවියක් කියලා ඉතාම දක්ෂ හොඳ ව්‍යාකරණ සාහිත්‍ය ලියලා ඉතින් ඒක කියවන්න කවුරුත් නැති නිසා මේ ඉත ගෑණිට කියලා පස්සේ ගෑණි දික් කතා කරනවා. ඒ ගමි ප්‍රජාශාලාවට ගිහිල්ලා කතා කරපස්සේ ගමේ මිනිස්සු ගම ඇතරලා යන්න කිව්වා. ඉතින් ඒ ඒ කවියේ දේර තිනවා උන්දගේ නමේ පිටිග පළල දැක්කම තම්බිට වගේ දලකයි දුතුව මක්කම කියලා. ඒ තරම්ම ඒ මනසට ඒක ලොකු දෙයක්. ඉතින් ඒක තේරෙන්නේ නැහැ මේ ලෝකයට මේක නැති වැඩක් නැහැ කියලා. ඒ කියාපෑම නිසා නැසත් දුමාකාර දුක්කටපත් වෙනවා. ඇත්තට සමහරලාට ඒ ඒ ගමේ මිනිස්සු තේරෙන අතරට ශ්‍රේෂ්ඨ කාව්‍යයක් වෙන්නේ ඇති. නමුත් විනාශකාරයේ ඒක හුවා දක්වන හදලා තියෙනවා. මම මෙහෙමයි මම මෙහෙමයි මම මෙහෙමයි. ඒ කියන්නේ අන් ඇවිල්ලයි කියලා. අන් ආවට පස්සේ කාට හරි අනින්න ඕන. ඒ සාමාන්‍යයෙන් කිරිවත්තන්ද අන් ආවට පස්සේ ඌ මේ නියරට දීලා ඇනලා ඇනලා ඇනලා ඇනලා ඒ අංගට කඩා ගන්න. එහෙනම් ගහකට කොල්ලටයි පාර යන මිනිසුන්ටයි. අවුච්චා දීඝා මෝල් ගහකින් අන් දෙක මැදට ඔන්න එදාට තේරුම් ගන්න ගන්නවා අන්නවලියට අනින්න ඕනේ තවත් අන් තියෙන කොම් ඉන්නේ. උන්තර ඉස්සෙල්ලා මේ භාවනාව කරගෙන යන්න මෙච්චර ගැඹුරට යන්න ඕනේ ඒ අන්ගෙන ගතිය තමයි මේකේ අභිවදති කියලා කියන්නේ නිකන් ඉන්න බෑ. ඒක ඒක ඇත්තටම කියනවා නම් සර්වචන් වහන්සේම දේශනා කරලා තියෙනවා. යම් කෙනෙකුට යම් භාවනා දිනුවා කාට පස්සේ ඒක තව කෙනෙකුට කියාපෑමේ කියා පාන හෝ කීමේ ආශාවක්. එහෙම නොවුනා නම් බුදුහාමරගේ බණ අපට එන්නේ නැහැ. සතිය බුදුරජාණන්සේට එහෙම නැහැ. නිවන් දකින්න කියන්න බෑ. ඒ නිසා වශයෙන් බුදුහාමරගෙන ගොළු බුද්දයි. අම්මා සම්බුදුරජාණන්සේ ඉන්නේ ආශාවෙන් තමයි යත්මේ වැඩ ගන්නේ. ඒ නිසා ඒක සදා සාකල්යෙම වැරදි එකක් නෙවෙයි. නමුත් ඒක අර ගෙදර ගෑනි තරහගේ දික්කරා වෙනකම් මේ කවිපන්ති කියන එකයි දෝෂෙ තියෙන්නේ. ඕක ලියලා මෙන්න කයි පොතක් තියෙන කන්ති නම් කියවපන් කියලා තිබ්බට ඒකේ දෝෂයක් නැහැ. අදි වදනය කියලා කියන්නේ කියපාන්න කියනවා තමයි. ඇඩ්වර්ටයිස් කරනවා කියලා කියන්නේ. ප්‍රචාර කාසාව. මේ බුද්ධ ආගමේම අනිකුත් ආගමත් එක්ක ආගම් වල තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි ඔය මිෂනරි වැඩේ. කියපාන්න. කැමති කෙනෙක් ඕනනම් ඇවිල්ලා ගන්න. හැබැයි ලෝකෙ තියෙන උත්තම මිෂනාරි ආගම බුද්ධ ආගම. අශෝක රජුගේ ඒ ලෝකේ හැම තැනටම අරපු එක මේ කියන මිනිස්සු වැද්දෝ කාලේ. පොතක් පතක් කියවන්න නැති හෙළුවෙන් හිටපු කාලේ තමයි බෞද්ධයය තමයි කෙරුවේ. අනික ඔය ශිෂ්ට ඔක්කොම જાතියින්ද ශිෂ්ට කර ශිෂ්ටාචාර ගමන්තිය වුන් වැරහැලි යන කාලේ අන්න දින කාලේ කොලාසුන වෙන කාලේ තමයි බෞද්ධ වැඩි කරේ. එතන බුද්ධාගම විතරමයි කියන විශ්වාගමක් වශයෙන් එකම ආගම ඕනම જાතික ඕනම කාලසටහනක ඕනම ඉතු ගුණයක ඕන තැනක පවත්නවා. ඒ මොකද අභිවදනය කරන්නේ. මම උසස් ඒක මේ සියල් සියක් නරවා කියන එක නෙමෙයි ඒක සීමාව දාන්න. ඒ වගේම බැසගෙන ඉන්නේ. ඒ නිසා සර්වඥාන්සේ මහ දෙයියමට පස්සේ කියන්නේ වෙනලිවල කියනවා අනත්ත් නියත්ත මහානාරණ හස්ත ලෝකං සදේවකං නිමිත්තං නාම රූපස්මින් ඉදං සච්ඡන්ති මන අනාත්ම වූ දෙහි ආත්මයේ දකින මේ දෙවියන් සහිත මරණ සහිත ලෝකයේ දේශ බලව නාම රූපේ බැසගෙන මේ සත්‍යයයි හරි. අපිට පේන අල්ලන්න පුළුවන් දේවල් වල කස්තිරංග ගහලා වැඩ පෙන්නනවා. එයා දන්නේ එච්චරයි. ඉතින් ඒකේ নানা ආකාර දෙයක් වැඩ පෙන්නලා ඒ කරන තැන හැම වැඩකින්ම මම ආයනේ ආත්මේ තහවුරු වෙනවා. අනත්තනියත් මානානි පස්ස ලෝකං සදේවකං. නිවිඨං නාම රූපස්මින් ඉදං සත්‍යත්ති. ඒක හොඳට පේන දේ තමයි අර රූපේ ගෙවිගෙන යද්දී අවකාශය පැත්තට යන්නේ නැතුව අර නාම රූප පැත්තට ඇදෙනවා. එදින තෝරන්න හදනවා, බේරන්න හදනවා, ඖෂධ හදනවා. දැන් මම මම හික්කල යුත්තේ මොකද්ද? මේ ලස්සන පේන නිසා මේක ඖෂධ ඖෂධ බලන එකද කියලා. ඒක ඇත්තටම බලනකොට පේන්නේ බව අවංක, බව නියතමානී ඉල්ලීමක් වගේ. ඒකදී කරුණාවෙන් කියන්න තියෙන්නේ ඒක කරන්න තියෙන එකයි. මොන නොකර හිටපන්. ඒ වෙලාවේ බුදුන් හරගෙන හිටපන් වෙන දෙයක වෙන්න ඇරලා මොනවා කරන්න ගිය ගමන් ආයෙත් නැත්තම් තමයි පිටලද. නිසා නිවිත්තන් ආපෝපස්මින් ඉදන් සත්‍යන්ත මන්නේ. මොනවා හරි දන්න කොටසේ නාම රූප ටිකක් අරගෙන ඕක එහාට මෙහාට බෙද බෙදා. මේක සත්‍යයි. මේක ඇත්තටම ගන්න දෙයක් කියනවා කියලා දෙනවා. අතහරින දෙයක් විදිහට නෙවෙයි නාම රූපය අල්ලන්නේ. නොදන්නා තැනදලා නාම රූපය දැනගැනීම හොඳයි. ඒකේ සුත්‍රමේ වශයෙන් තියෙනවා එහෙම නැත්නම් අපි කියන චින්තාවේ වශයෙන් ප්‍රගතියක් කියනවා. දියුණුව භාවනාව කියලා කියන්නේ මේක අතහැල යුක්තක්. සමරූපෙත් එක කරන කටයුත්තක් නෙවෙයි. ඒ අතහරිනවා කියලා කියන්නේ 100 100ක් අතහැරීමක් නෙවෙයි. මේක ගහලා අතහැරි ගණන් ගන්න නැතුව අතහරිනකයි කරන්නේ. යේන යේනෙහි මඤ්ඤති තතෝ තං හෝති යම් යම් ආකාරයකට මේ පු탁 දැනියා මේක මගේ කියලා අල්ලනවා. අල්ලපු ගමනේ කෙරේ. මම මේ කියාගත්ත ගමන් ඕන භාග්යක් කියලා දෙනවා. කන්තස පුසාවෝති මොහ ධම්මන්ති නිතර. ඒ නිසාම ඒ කෙලෙසිච්චදී ජරා ජරා ජරා මරණ බාටපත් වෙනවා. මොහ ඒක අල්ලගන්න තරම් වටින දෙයක් නොවන බව තේරෙනවා. ඒ නිසා අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් කැමැතින් ආරක් බෙදාගත්තයි කියලා කැම මේසෙක ඒ බෙදාගත්ත කෑම මේ කෑමපත දැන් මගේනේ. හැබැයි ඒක තිබුණේ පොදු කෑම පිඟානේ. ඕනේ රජෙකුට ඕනේ හිඟන්නේකට ඕනේ පිසිතු කෙනෙකුට එලා කන්න පුළුවන් තරම්. දැන් මගේ පත මම බෙදාගත්තට පස්සේ අනපු ගමන් ඔකට ඉඳුල් කියලා නේ කියන්නේ. ආයේ කාටවත් වැඩගත් කෙනෙකුට දෙන්න බෑ. අම්ම එනකොට පස්සේ දරුවෝ නම් කයි. ඔය කාටවත් කියන්න පුළුවන් මේ අනුවට පස්සේ අනේ මම දන්නේ නැතුව බෙදාගත්තා පස්සේ ආත මගේ බත් කන්න ඕනේ. කියන්නත් බෑ ඒ කොච්චර කෙලෙසෙනවද කියන අර කැමේ තිරු පිටු ගමේ එතනින්ම ඉවරයි. අපි හිතන්නේ තව මොකද ඔයත් ඇති කටේ දාගෙන ඉඳද්දි ආව ගාලා මිල මේටි කන්නකෝ දැන් මත් එක පමාවලා තියෙන්නේ මම මේ මයි පිට කන්නකෝ කියලා කටද කියලා ගෑවුනාට පස්සේ දුන්නොත් මොකද වෙන්නේ? කොච්චර අශිෂ්ටද වැඩි. මේ මේ එකම ආහාරනේ මිනිස්යාගේ ඇඟේ ගෑවිච්ච ගමන. කියලා ටිකක් එක මිශ්‍ර වෙච්ච ගමන. දැන් බොක්කද කියලා වමනේ කරලා කිව්වොත් එහෙම කාට හරි ඔක්කොත් එකම හොඳම ඕජාව තියෙන ආහාර ඉංග්‍රීසි නමක් කියලා මෙන්න මේකයි කියලා කහපන් කියලා ඊට පස්සේ පල්ලෙහෙන් ගියාට පස්සේ බලන්න එක එක මනුස්ස ශරීරය ගෑවිච්ච කරන්නේ අපි අල්ලගත්ත ගමන් මේ කොටස මගේ කියලා ඒක පිටාට බෙදලා තියෙනවා අපිට ප්‍රශ්නයක් නෑ දෙන්න පුළුවන් කාටද අන්න පුළුවන් කියලා වැටිච්ච ගමන් ඔක්කට ගිය ගමන් පල්ලෙහෙන් ගිය ගමන් ඒක මොන්න තරම් වෙනස් දෙයක් වගේ පත් වෙනවා. ඊට පස්සේ මම මේකට තැවෙනවා. අල්ලගත්ත මම තැවෙනවා. ඉතින් ඒක නිසා කැමන කයින්ද කියන එක නෙවෙයි. ඒ නිසා අපි බෙදා ගන්න ඕනේ අවශ්‍ය ප්‍රමාණය විතරයි. ගොඩක් අල්ල විදි කරන්නත් එපා. අනේ මං අල්ලගත්තම ඔක්කොම විනාශ වෙනවායි කියලා බඩ කීටි බඩ කින කීටි නොකයින්දත් එපා. අවශ්‍ය ප්‍රමාණයට අන්න කැම කන්න. නමුත් මේක කියන්නේ නිවිත්තන් නාව රූපස්මි ඉදං සත්‍යත්‍ය මඤ්ඤති මේ නාම රූප කොටසට බැහැගෙන මේ ප්‍රමාණය දැනගෙන ගත්තොත් අපෙන් වෙන කෙලෙස් අඩු. අඩුම. මොකද අපි ප්‍රමාණ දන්නේ නිසා එක්ක වැඩියෙන් ගන්නවා. එක්ක අඩුවෙන් ගන්නවා. ඒ ගන්න හැම වෙලාවෙදීම බඩගිනි දුක හෝ නාස්ති කිරීමේ දුක එන්න පටන් ගන්නවා. ඒක නිසා යේන යේන මඤ්ඤති තතෝ තං හොති අඤ්ඤත. ඒ යේන යේන යමක් යමක් පිළිබඳව අපි මඤ්ඤනා කරනවා. පණ්ණාමාන දිච්ච වලින් ඒක ස්පර්ශ කරනවා නේ. ඒ නිසා මේක කෙලෙසෙනවා. මේ කෙලසීම නිසා ඒක විපරිණාමයකට දුකකටපත් දුකටපත් වුණාට පස්සේ අනේ මේ මම මෙච්චර මහන්සිලා අල්ලගත්ත මේකද කියන එක හිතන එක 100%ක්ම සිද්ධ වෙනවා මාත චිත්තක්ෂණය. අනේ චිත්තක්ෂණය වෙනකන් අපි අපේ ඔය කුලමානය, යොබ්බන මදය, ධන මදය, රූප මදය, ආ දේවල් අපි අගේ කරගෙන ඉන්නේ. ඒ කොච්චර අගය කරගෙන හිටියත් ඒකම මදේකටවත් මරණ චිත්තක්ෂණ වලට අයින් කරන්නේ. ඒක එන වෙලාවට කාටත් එක විදියට එනවා. ඉන් පස්සේ ඒ ත්‍රිවිධයේ ඒ නෑදෑයින් නම් කුලම දෙදන වැඩි ඉතුරු කරලා මරණ මලගල් ඒකයි ඔය මිනිසු කරා. තකමන්නේ. අති මරිච්ච මිනිහා පැත්තේ බලනකොට ඒසේ ඒ වගේ තමයි අපි යමක් අල්ලගෙන හිටියනම් අල්ලගත්ත තීර වෙනස්යක් වඩපත් වෙනකොට ඒකෙන් දුකක් වෙන එක සර්වඥාන්සේ සඳහන් කරනවා මහන්නේ මේ ලෝකේ අල්ලගත්තට පස්සේ ඒ දේ වෙනස් වීම නිසා දුක් නොදෙන රූප එකක්වත් මේ ලෝකේ වඩ පේන්නේ නැහැ. දැකපුවම අල්ලන එක වෙනම දෙයක්. අල්ලගත්ත දේ වෙනස් වීම අල්ලගත්ත මිනිස්යාටයි දුක දෙන්නේ. එහෙම දුක් නොදෙන අනේ මේක අල්ලගත්තා නම් කමක් නැහැ කියලා කිසිම ලෝකේ රූපයක් බුදුහමරණ පේන්නේ නැහැ. එසා අල්ලන්න ප්‍රයෝජනෙ ගන්නවා. ඒ වෙලාවේ ප්‍රෝජනයක් තියෙන ඉතින් වෙන කරන්න දෙයක් නැහැ ඒක නිසා අල්ලනවා ඒකත් අපේක්ෂා කරන්න බෑ හැම වෙලාවෙම මට ඕන දේ මට ලැබෙයි කියලා නමුත් ඒ දේ අල්ලනකොට ඒක ප්‍රතිවේක්ෂා කරන්න මම මේ ඇල්ලුවේ මේ සිවුර ඇල්ලුවේ වෙන මේ වැඩේටයි කැමති කැල්ලුවේ මේ වැඩේටයි මේ සේනාසනය ඇල්ලුවේ මේ වැඩේටයි මේ බේත් පිළිකට වැඩේ මේ වැඩේටයි කියලා එහෙම පාවිච්චි කරනවා නම් ඒක ආර්ය වංශ ප්‍රතිපදාව කියලායි බුදුහාමුදුරේ දේශනා කරලා තියෙන්නේ. ඒව කටයුතු කරන කෙනා අඩුවෙන්ම ගැස් කරන කෙනා කියන නම් බුදුහාමේ ලබන. අනිත් ඔක්කොම ලයිට් වැඩි අඩුවෙන් කරත් වැඩියෙන් කරත් මේ මට්ටමට වැඩියෙන් කෙලස් කරන නිසා ඒක නඩ වැඩියෙන් දුක් විඳවන්න. ඒ නිසා අමෝස ධම්ම නිබ්බාන තදරියා සත්‍යතෝ විදු. මේ විදිහට වෙනසකටපත් වෙනදී එකම ධර්මය බුදුහාමෝ දකින්න ඒක රූප ධර්මයක් නෙවෙයි නිවන ඒක ආර්යනාන්සලා සත්‍ය විදිහට. ඒක පු탁ඥය හැම තැනම පොළවේ ගාවා කියන නෑ එහෙම එකක්. තියෙනවා අපිට පේන්න එපා අපි කොච්චර මේ අජිතාවාදයේ පැත්තට දුරේක්ෂ දාගෙන ඉන්නවා අන්විච්ඡ දාගෙන ඉන්නවා කණ්ණාඩි දාගෙන ඉන්නවා මේ හරි තියෙනවනම් පේන්න එපායි කියලා ඒ ඒකට අභියෝග කරනවා ඒ අභියෝගයේම හේවණල්ලක් තමයි අර්ශල් ප්‍රසද ගෙවුනට පස්සේ සැක පහළ වෙනවා කිට්ටු කරනකොට සැකේ වැඩි වෙනවා ඊට පස්සේ ආයෙත් පිටුදී ගැඹුරකට යනකොට ආයෙ සැකයක් පහළ වෙනවා ඒ කියන්නේ අරකට තියෙන අභියෝගය නැත්නම් ඒකට කියන ද්වේෂය වෙන මොනවාක්වත් නැතුව අපි සරලව එහෙම නැත්නම් අපිට වැටෙන තැනට ගත්තොත් මේ මේ ලකුණු සියයකම තියෙන පළවෙනිම චිත්තක්ෂණය තමයි අපිට හම්බ වෙන්නේ. මම දැන් මෙතන කියන අපි ඒකට කොච්චර වෛර කරනවද? කොච්චර අමාරුද අපිට ඒකේ චිත්තක්ෂණයක් ඉන්න එක. ඉතින් ඒකෙන්ම පේන තියෙනවා අපිට මේ සත්‍ය නැතිකම නෙමෙයි තියෙන අපි සත්‍යෙට පයින් ගහන කරන සත්‍යෙ තුච්ච කළ සලකන එක. ඒ සත්‍යයේ මුසාවක් කරගන්න උත්සාහ කරනවා. ඒකටයි ඥානය කියන්නේ. තාත්වික ඥාන කියන්නේ අන්න ඒකටයි ඒ නිසා කියනවා දුක් පිළිබඳ ඇති තෘෂ්ණාවටයි දුක පිළිබඳ ඇති තෘෂ්ණාව තමයි අවිද්‍යාව වශයෙන් පිළිගන්නේ. අපි මේ දුකට බුද්ධමාකාර ආසාවක් තියෙනවා. දුක පිළිබඳ නම් අපිට තෘෂ්ණාව තියෙන්නේ. මේක ඉතින් අපි අවිද්‍යාව කියලා නම් කරන්නේ. ඉතින් අපි හිතනවා මේ අවිද්‍යාව කාගවත් එකක් අධහවිසයි එකක් අතීතයි එකක් මොනවාක්වත් මේ එතන එතන පහළ වෙන එකක් වෙන මොකක්වත් මේ අපි මේ නිවනට වෛර කරනවා වර්තමාන චිත්තකට වෛර කරනවා කෙලෙස් නැති තැන පාළුයි කියලා කියනවා ඒක ලෙවල්ලා මොන හරි කමක් නැහැ කියලා ඒ ගිහිල්ලා නාම රූප ධර්ම අල්ලගන්න තණ්හා අල්ලගන්න ආඥා අල්ලගන්න දිච්චි අල්ලගන්න අල්ලගත්තට පස්සේ කොටි වලිය අල්ලගත්තා වගේ දැන් අතාරින්නත් බෑ අල්ලගන්නත් බෑ ඊට පස්සේ ඉතින් බුදුහාමසෝ ඒවට උත්තර දෙන්න නිසා දෙයන්නාදේ ඊට පස්සේ යනවා. ඒ නැත්තම් සෙත් කවි කියනවා. පිරිසුදු ගැට ගන්නවා. බෝධි පූජා දෙනවා. දානා ප්‍රදේව ගැන නරක දේවල් නිසා නෙවෙයි මම කියන්නේ. ඒක ඔක්කොගෙම වෙන්නේ අර සත්‍ය දකින්න තියෙන ඉඩ නැති වෙනවා. ඒ නිසා ඒව කරලා පටන් ගන්නතර කමන්නේ. නමුත් මේක අරමුණට පස්සේ මේකට යම් ප්‍රමාණයකට ඉස්සරහට යන්න පුළුවන්කම තිබුණාට පස්සේ හැම වෙලාවෙම බලන්න ඕනේ. දැන් අපි ඉන්නේ හොඳට ඒක පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. හැබැයි වඩා හොඳ එකක් තියෙනවා. ඒ වඩා හොඳ එක පේන්නේ හොඳ දැකපු කෙනාට බමනයි. ඒක නෑ ඒ වඩා හොඳ දිහාවට යන්න කරන ප්‍රයත්නයද කියනවා ආරම්භය කියලා. එහෙම නැත්නම් ඒක ඒක ආරම්භ කරේ නැත්නම් ඒ ආපෝසරයක් ලේසියෙන්ම දෙසලා වැටෙන්නේ හොඳට එයාට වඩා හොඳ ඒක සදා කාලිකව දුරවා. ගියාවටම ගියා. ආය ලබන්න බැරි වෙනවා. ඒක නිසා මේ අවසාන අපි දැන් අද දවසේ අවසාන ගත්ත ඒ අනුපස්සනාව තමයි යමක් දිව්‍යයන් සහිත මරණ සහිත භවයන් සහිත මස්රාක්පරණ සහිත දේවපදා සහිත ලෝකේ ඇත්තයි සත්‍යයි තියෙනවා කියලා කියනවා නම් ඒක දුසාවක්. යමක් මේ දිව්‍යයන් සහිත මරණ සහිත ලෝකේ දුසාවක් කියලා කියනවා නම් ආර්ය ලෝකෙට ඇත්ත. එනිසා ඒ දිව්‍යයන් සහිත මරණ සහිත භවයන් සහිත දේවපදා සහිත සදේවක ලෝකේ ඉන්න මිනිස්සෙක්මයි මේ මුසාව ඉඳලා සත්‍යයට යන්නේ. උපත්තිම කවුරක් අසත්‍යෙත් නෑ උපත්තිම මුසාවෙත් නෑ. අන්න ඒ වැඩ පිළිවෙලට ප්‍රතිපදාව කියලා කියන්නේ. ඉතින් ප්‍රතිපදාව සංවේදනය කරන කොච්චර අමාරුද කියලා බලන්න. අපි මෙච්චර මේකට වරපොත් කියවලා මෙච්චර භාවනා කරලා මෙච්චර අත්දැකීම් ලැබුවත් අපේ හිත නිතරම මේ නියර කමඩ කඩිනවා මේ යාර කබොත් කඩිනවා වගේ අදින්නෙම කෙලෙසට අදින්නෙම මේ විචිත්‍ර කරන්නේ අන්න ඒක ඥානයක් කරගෙන ඒක දැකීමමයි මගේ මේ භාවනාව කියලා හිතලා ගියොත් එයා දුකට සතුට වෙනවා. වරදින හැම වෙලාවෙම සතුටු අන්න ආශ්චර්යයක් කරදුනා මට මේක අල්ලගන්න බැරි නෝ මම ආයෙත් මේක එනකම් බලනවා. එදාට හරි අල්ලගන්න පුළුවන් කියලා අර දුක පිළිබඳව තිබුණ පැහැදිලි ගතිය. දුක පිළිබඳව තියෙන තිත්ත ගතිය වෙනුවට කඩෝ කිරි රහක් එන්න පටන් ගන්න මේ දුකේමයි වැරදිල්ලෙමයි අවිද්‍යාවෙමයි උත්තරේ තියෙන්නේ. එනිසා පෙර දුකට තියෙන දුරුස්නා ගති අවිද්‍යාවට තියෙන පෙරදිල්ලට වැරදි තියෙන මේ දුරුස්නා ගති කියන්නේ මේක මනුස්සකම කියලා. මනුස්සෙක් නම් වරදින්න. මනුස්සෙක් නම් අවිද්‍යාව තියෙන්නේ. මනුස්සෙක් නම් දුක තියෙන්නේ. ඒ නිසා මනුස්සෙක් හිතනවා මේ දුකක් නැති අවිද්‍යාවක් නැති වරදින්න නැති ලෝකයක් අර පිස්සු හොඳ එක තියෙනවා. සාමාන්‍ය පිටුව නෙවෙයි හොඳ එක කියන එක. මේක නිසා අපි ළඟ වැරදියකින් බලනකොට අපි ඔක්කොම සමානයි. කිසිම කෙනෙකුට කියන්න බෑ අර මනුස්සයා මට වැඩිය වැඩි වැරදිින් කරනවා අඩියෙන් වැරදි කරනවා කියලා. මම බලන දෘෂ්ටි කෝණයෙන් පෙළුණට මේ ඔක්කොම මේ සමානකම ගත්තොත් ඒකම සාමයට හේතු වෙනවා. ඒ නැත්තම් අපි දන්නේ යාව කොච්චර කතා කරත් මට වගේ මේක නෑ අරක නෑ කීකාගේ මොනවදෝ අර ආම රූප කොටසක් අල්ලගෙන ඒකෙන් මේ ඔළුව උසන්න හැදුවට බුදුජානකසේ පැත්ත බලනකොට ඒ කිසිම මනින්න කියන දෙයක් ඇත්තේ නැහැ. ඒ පැත්තෙන්. නමුත් මේ අපි අර තියෙන සමාන ගතියක්, ළඟ තියෙන සමාන කෙලෙස් ප්‍රමාණයක්, අපි ළඟ තියෙන සමාන නොදැනුවත්කමක් කියන එක පාදම් කරගත්තොත්, පාදක කරගත්තොත් අන්න ඒ ගමනක් තියෙනවා. අපි මෙතෙක් කල් කරලා තියෙන්නේ ඒකට වෛර කරලා. දුකට වෛර කරලා. අවිද්‍යාවට වෛර කරලා. කෙලෙස් වලට වෛර කරලා. මම කියන්නේ කෙලෙස් වලට ප්‍රේම කරලා වවන්න කියලා. නමුත් මේ ඉහළ මට්ටමට ගියාට පස්සේ ඒ කෙලෙස් සිද්ධ වෙද්දී වැඩ යද්දිම තමයි යෝගාවචරයට මේ ඔපරේෂන් කරන්න වෙන්නේ. ඒක නිසා අපි හෙටත් දවසක් බලාපොරොත්තු වෙනවා. මේ වාගෙම ඒ පිය මෙවරුනාට පස්සේ කරන සාන්ති කර්ම උත්‍රාජනස දිගටම කරනවා. ඒ හැම කෙනෙක්ම මතක තියාගන්න අපිට මේ ටික අහන්නවක්වත් බුදු කෙනෙක් ළඟට යන්නවත් හේතුනේ අපි ටිකක් භාවනා කරලා තියෙනවා. අපි ටිකක් වනහලා තියෙනවා. අපි ටිකක් හරි නිහතමානීව මේ කියන දේවල් අහන්න උදව්පාත් කරන නිසා ඒ නිසා තව තවත් බණ අහන්න අහන්න අපේ තවත් නිහතමානීකම ඒ තවත් බුද්ධ ගෞරවය දක්න තව වැඩිවා මේක වැරද්දක් නෙමෙයි අපි කරලා තියෙන ලොකු ආයෝජනයක් කරලා හිතාගෙන ඒක සතත අභ්‍යාසෙ නිත්‍ය අභ්‍යාසයක් පාඩපත් කරගන්න ශක්තිය ධෛර්ය බලය පිටත් දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා ආශිර්වාද වේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා කියන දිනාට තනසි මුදා වේවා. දැන් පිළිපදි පරිදි ඊ වගේ මේ අවස්ථාව කරගන්නු ඉතාවතාවාදී ගාථාචායනා කිරීමේ සියලු දිනාට පිනින පිනින සියලු සත්‍යයන්ද පිළිගන්නවා. ඉතාවතාචාමි සම්පතං කුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සංඝටි සිද්ධා චිත්තාවතාචම්මේහි සම්පතං කුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සංඝටි සිද්ධා චිත්තාවතාචම්මේහි සම්පතං කුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සංඝටි සිද්ධා ආකාශත්තා චුම්මත්තා දේවානාගාමයි පුඤ්ඤන්තං අනුමෝදිතා චක්ඛන්තු සාසනං ආකාසත්තා චුම්මට්ටා දේවා නාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු දේශනං ආකාසත්තා චුම්මට්ටා දේවා නාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු මං කරං ඉදං ගෝ ඥාතිනං හෝතු සුඛිතා වന്ദනාතියෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා පුඤ්ඤාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා ඉමිනා පුඤ්ඤ කර්මේන මාමි බාල සමාදමු සතං සමාදමු ඉමිනා පුඤ්ඤ කර්මේන මාමි බාල සමාදමු සතං සමාදමු Yeah. Uh... ඉමිනා පුඤ්ඤ කම්මේන මාදීපාය සමාදෝ සතර සමාගමෝ යාව නිපාතපත්‍ය සාදු සාදු